මතුවෙන වෙලාවේ ඒ වගේ මග අරගෙන ගියේ නැත්තම් අච්චර අපවීමෙන් කැපවීමෙන් එහෙම නැත්තම් පරිත්‍යාගයෙන් කරන මේ භාවනාවේ ඵල ප්‍රයෝජන නැති වෙන්න ඉඩ තියෙනවා අද ප්‍රසිද්ධව තියෙන චෝදනාවක් තමයි මෙච්චර මේ කට්ටිය භාවනා කරාට එක්කෙනෙක්වත් උඩින් යන්නේ නැහැ කියලා. ඉතින් කට්ටිය ඉන්න එක්කෙනෙක් හරි උඩින් ගියා නම් ලංකාවේ කෙලින්ම බුද්ධ ආගම් කරන්න පුළුවන්. ඉතින් මේ භාවනා කරාට ප්‍රතිඵල නැහැ කියලා අබෞද්ධයෝ නෙමෙයි ගොඩක් චෝදනා කරන්නේ බෞද්ධයෝ. මොකද ඒගොල්ලෝ භාවනා මොකද්දෝ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. නමුත් භාවනා කරන එක දැනගන්න ඕනේ අපිට තියෙන්නේ මේ සත්තානං විසුද්ධියා කියලා මේ හිතේ පිරිසුදුකම නැත්තම් කායික මානසික සෞඛ්‍ය සම්පන්න භාවය තමයි අපිට ඉස්සල්ලාම වැටෙන්නේ. නමුත් ඒකවත් අපිට ලබා ගන්න බැරි වෙනවා මේ කියන චේතෝ කීල. එහෙම නැත්තම් මේ හිතේ කසට මේ උල් මේ කටු කරෝසන මේ බන්ධන නිසා. ඉතින් මේ බන්ධන වශයෙන් ਸਰවචනසේ නැස්චාර්චක් තමයි පෙන්වන්නේ. අපිට මේ අද මේ ගත කරන ජීවිතය අපිට යම් කටුකොහලක් අමාරුවක් බන්ධන ගතියක් තියෙනවනම් ඒ අපිට සද්ධාව නැති නිසා. සරලයි. ඊට පස්සේ කියනවා සද්ධාව බුදුන් කෙරෙහි නැහැ. එහෙම නැත්නම් මේ තියෙනම මේ භාවනා ඊගාව කඩයිම පැන ගන්න තරම් සද්ධාව නැහැ. එහෙම නැත්නම් ධර්මයේ කෙරෙහි සද්ධාව නැහැ. සද්ධාව තියෙනවා. නමුත් මේ දැන් ඇවිල්ලා තියෙන කඩයිම කඩතුරාව පලාගෙන යන තරම් සද්ධාව නැහැ. එහෙම නැත්නම් සංඝයා කෙරෙහි සද්ධාව නැහැ. දාහන දෙන ඔක්කොම කරනවා ස්වාමීන් වහන්සේ කියලා කල්පනා කරනමුත් Tamanට භාවනාදි මත වෙන ප්‍රශ්නකදී එහා පැත්තට යන්න තරම් ගැම්ම ගන්න තරම් සංඝයාගේ ශ්‍රද්ධාව නැහැ. එහෙම නැත්නම් Taman රකින්න සීලය පිළිබඳ ශ්‍රද්ධාව නැහැ. එන්නේ එන්නේ අර ඈතක තිබුණු අශ්‍රද්ධාව Tamanටම ලං කරලා දෙනවා බුදුහාමුදුරෝ සරුවචන් වහන්සේ කෙරේ සාසුන් වහන්සේ කෙරේ උන්වහන්සේගේ ධර්මයේ කෙරේ උන්වහන්සේගේ પરම්පරාව සංඝයා කෙරේ අන්තිමට කියනවා තමන්ගේ සීලය කෙරෙහි නැහැ. ඉතින් අපි ඒක ඊයව සාකච්ඡා කරා. අපි කොච්චර දුරට අපේ අතින් සිද්ධ වෙන පුංචි පුංචි වැරදි නිසා මේ හිත නරක කරගෙන කටු කරෝසන කරගෙන සලුවකසා දාලා පරියන්කෙන් නැගිටලා යනවද? ඒකල්ලා භාවනා නොකරන අයට වැඩි දුක් විඳිනවා. ඒක ওই මහා චීසාරද ස්වාමීන් වහන්සේගේ පොත පිටු 1000ක් විතර තියෙන පොතක්. ඒක පරිවර්තනය කරනකොට පළවෙනි පරිච්ඡේදයේ තියෙන සීලය පිළිබඳව. ඒකෙදී කියනවා නිකන් කියන කියමනට භික්ෂුවට වැඩිය අද ගිහින් භාවනා කරන්න ලේසි. මොකද භික්ෂුව ගොඩාක් සිල්පද වලින් බැඳිලා තියෙනවා. එක සිල්පදයක් කොනකින් කැඩිච්ච ගමන් එයා දිගටම කුකුස් කරමින් ඉන්නවා. අයියෝ මම මේ බල පොරොන්දු වෙච්ච දේ සමාදන් වෙච්ච දේ මට ඕන විදිහට කරගන්න බැරි වුණා කියලා. ඒකට සමහර විටක අපාගත ඇත්තටම වඩා හොඳ වැඩකට වඩා උත්කෘෂ්ඨ වැඩකට තමයි කාය ජීවිතේ নিরপেক্ষව බහින්නේ. නමුත් මේ සීලය පිළිබඳ සැක කරන ගතිය සිල්පද වැඩ වුණා වැඩි වුණාට ලැබෙන්නේ ඒ මේ නිකන් සාමාන්‍යයෙන් ඒක සංඝයා මේ වන්දෝත්සහය කරන්න කියනව නෙවෙයි ඔය ඒකපත්ත කතාවේ තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා මේ පෙර සාසනයක, පෙර බුද්ධ සාසනයක. පැවිදිලා බොහෝම ගෞරවයෙන් සිල්පද ආරක්ෂා කරනවා. ඉතින් සංඝයා වහන්සේලා තියෙනවා ගිහියන් බලපන්නේ නැති ශික්ෂාපදයක් මේ නිල් කොළ කඩන්න තහනම් පණ තියෙන. ඉතින් ඒ නිසා මේ සංසයකට බොහොම ගරු කරලා ඉන්නවා. නිල් කොළයකට කෙල ගහන්න තහනම්. නිල් කොණයකට මුත්‍රා කරන්න තහනම්. නිල් කොළයකට අසුචි හෙලන තහනම්. වතුර කඩකට මුත්‍රා කරන්න තහනම්. තහනම් කියලා කියන්නේ නොකරන්න වග බලා ගන්න. ඒ නිසා අපි සාමනීර ශික්ෂාපද දෙනකොට මොයි ටික කියලා දෙන්නේ. දැන් මෙතන ඉඳලා මේවට අර්ථ වෙලා කටයුතු කරනවා. මේ ශාන්ති උපසම්පදා. ඉතින් මේ ශාන්ති හොඳටම ඒක දානවා. ඉතින් දවසක් ඒ ස්වාමීන් වහන්සේ ගංගකින් ඊගොඩ වෙන්න හදනකොට ඔරුව නතර කරා. ඉතින් ඒ ශාන්ති නගින්න අර වතුරේ තියෙන ඔරුව හෙල්ලෙනවනේ. ඉතින් නගින්න පැකිලෙනවා. ඉතින් ඔරු කාර්යයක් කිව්වා ශාන්ස නගින්න මේ ගහ ගත්තක් තියෙනවා. ඒක අල්ලගෙන එක කකුලක් තියලා හිමීට බර දෙන්න. ඊට පස්සේ අනෙක් කකුලත් මේ හිමීට ගත්තාම ඒක ඉඳගත්තාම ඔරුවේ හෙල්ලුනාට ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අනික් මිනිස්සු බලා ඉන්නවා මේ ශාංශ කොට වෙන්නේ නැහැ. ඒ ශාංශ ඉතින් මුල් වෙන්න එපා. ඉතින් කොහොම හරි කරලා ඒ ස්වාමීන් වහන්සේ පట్టල වෙනකොට අර අල්ලගෙන ඉන්න අත්තේ කොළ නිල් කොළයක් කැඩෙනවා. ඔළුවත් හෙල්ලෙනවා. ඊට පස්සේ හිතා ගන්න මේ ශාංශ මම ඒකට කොට ගිහිල්ලා මේ වෙච්ච වැරද්ද ආපත්‍ය දේශනා කරලා මේක સમાપ્ત කරගන්න ඕනේ. දැන් මේ ශාන්තික හිතේ තියෙන්නේ මේ ගමන යන්න ගිය නිසා අර ඔරුවේ හැලහැප්පෙන ගතිය වළක්වන්න ඉවුර තියෙන ගහේ අත්තක් අල්ලගත්තා. ඔරුව ගැස්සුණා. කොලයක් කැඩලා අතට ආවා. ඉතින් කවුරක්වත් දන්නේ නැහැ. මේ ශාන්තිය දන්නවා. ඉතින් එහා පැත්තට ගිහලා තව භික්ෂුන් වහන්සේ නමක් හම්බෙච්චා මේක කියලා. අපි කියන්නේ ආපත්‍ය දේශනා කරනවා කියලා. ඒක නිකන් පව් සමා කරනවා වගේ වැඩක් වෙච්ච වැරද්ද කියනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මේ ශාංශයට සම්ප්‍රදාන කුල අවවාදයක් කරනවා. හොඳයි. ඒකට කමන්න ඊට පස්සේ මේ වැරද්ද කරගන්න නැතු වෙන්න සතිමත් වෙන්න සීවර එලවන්න අප්‍රමාදී වෙන්නේ කිය. අනේ මේ ස්වාමීන් වහන්සේ අතරමැදි ඔරුව පෙරලා නැහිනවා. ගංගේ එහා පැත්තට යන්න වෙන්නේ දැන් මරනකොටම ඔළුවට එන්නේ මොකද්ද? චකේ මං අවසාන වෙලාවේ සීලයක් කැඩනවා නේද කියලා. ඉතින් අර මේ ජලයේම උපන් නාගයෙක් වෙලා උපදිනවා අර කැඩිච්ච කොලේ ඒ කර කියලා කියන්නේ එරඬු කියලාත් කියනවා. ඒ කොලේ නාමෙන් ඒ කරපත්ත නාගරාජා වෙලා. දැන් ආය බුද්ධ කල්පයක් ඇවිල්ලා සමාකරනකම් මෙයා නාග ගෝත්‍රේ. ඒක යක්ෂ සුපර්ණ නාග වශයෙන් පහළ ගෝත්‍ර වර්ගයක් තියෙනවා. ඉතින් මෙයා හැම වෙලාවෙම බලාගෙන ඉන්නවා බුද්ධ කල්පයක් බලා ඉන්නවා ඊගා බුදුහාමුදුරුවෝ පහළ වෙනකම්. එහෙම ඉන්න වෙලාවේදී ඒ නාග කන්‍යාවක් දුවක් වෙනවා. මෙයා කරන්නේ ගඟ මැදට ඇවිල්ලා විශාල ගඟක් මැද එයා පෙනේ පුප්පගෙන වතුරෙන් උඩට තියාගෙන ඉන්නවා. අර නාග කන්‍යාව උඩ නටනවා. ඒ නටන්නේ මොකටද? මිනිසුන්ගේ අවධානය අරගෙන මිනිස්සු අතර ගෝසාවක් යනවාද කියලා බලන්න බුදු කෙනෙක් පහළ වුණාද කියලා. ඉතින් ඔහොම ඉන්නකොට ගෞතම සර්වජන්සේ පහළ වෙලා ඒ නාග කන්‍යාව ඒ නාඩගම් බලන්න එන කෙනෙක් අතින් කියවෙනවා බුදුන් පහළ වුණයි කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ ළඟට ගිහිල්ලා මෙයා මේ නාගයා එයාට වෙස් මාරු කරන්න පුළුවන්. ගිහිල්ලා සමාව ගන්නකම් බුද්ධ කල්පයක් යනකම් මේ ගිහිය කතිකෝ කන්නන ප්‍රශ්නයක් නැහැ. ගිය දන්නෙත් නැහැ. කොල කඩන්න නැතුව කරන්නත් බෑනේ කෘෂි කර්මේ. පැවිදි වුණාට පස්සේ අර සියුම් ශික්ෂාපදේ නිසා ඒකට තියෙන Tamanට සමාව නොදෙන ගතිය නිසා අනිකුත් ශික්ෂාපද ඔක්කොම රැක්කත් අර අන්තිම ශික්ෂාපදේ මේ පහළ මට්ටමකට වැටෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා මහසීසාරු ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට වැඩිය කිහි මට්ටමේදී දන්න ශික්ෂාපද ටික හරියට රැකගත්තොත් වැඩේ ජාම බේර ගන්න ලේසියි. අරකේ ලේසි නෑ 227 ශික්ෂාපදම තියෙනවා. ඔක්කොම ගණන් කරපුවාම දහසක් කෝටියක් සංවර සීල කියලා කියනවා. ඉතින් ඒකක පිළිබඳ සැකියාවත් ඇති. ලොකු ශික්ෂාපදයක් තියෙනවා පොඩි ශික්ෂාපදයක් තියෙනවා. කොයි එක පිළිබඳ සැකියාවක් ඇහැට කුණක් වැටෙනා වගේ මරණ මොහොතේ ඕක තමයි එන්නේ. ඉතින් ඒ නිසා භාවනාවේදී මේ වගේ දෙයක් බලලා දැකලා මේක හිතලා කැඩුවද එහෙම නැත්නම් තක්කොමුකර ජීවිතාසාව නිසා කැඩුනද කියලා තේරුම් ගන්න මේ ආමතුරන්ට බැරි වෙලා තියෙනවා. පාපයක් සිද්ධ වෙන්නේ හිතාමතා කැඩුවා නම්. දැන් මෙතන වෙලා තියෙන ජීවිතාසාවට අර ගහල්ලා ගත්ත කැඩුනා. ඉතින් මේ දේ සචේතනික අචේතනික ભેදය මේ ශාන්සිට භාවනාදී අහුවෙලා තියෙන්න නැතුව ඇති. අහු වුණා නම් තේරෙනවනේ මම මේ උරුවෙන් ගුඩෙන් ගියා මිසක් ගස්වල කොළ කඩන්න ගියා නෙවෙයිනේ. හිතලා කැඩුවා නෙවෙයිනේ. ඉතින් මේ භාවනා කරන කට්ටියත් Tamange හිතට අකුසල හිතවිල්ලක් ආපුවාම මේක හිතපු එකක්ද? දැන් හිතෙන එකක්ද කියලා තීරුම් ගන්න බැරි නම් ඔය කමඨාන් සුද්ධ කරන්නේ ඔය 90ක් ඔතන ප්‍රශ්න තියෙනවා. හිතට එනවා තමයි. නමුත් මං හිතුවා නෙවෙයිනේ මෙතෙන් ආවේ මේ හිතණ්ඩයි. තිල් ගත්තේ මෙතෙන් ඇවිල්ලා හිතණ්ඩේ. නෑ ඒව එනවා. ඉතින් මේ ඔක්කොටම හිත කරදර ගන්න ගත්තොත් කවදාද අපි ගොඩේ ඉන්නේ? ඒ කාට හරි කියලා දුන්නොත් මේ භාවනාවේදී සචේතනික කොටස් විතරයි කර්ම රැස් කරන්නේ චේතනාම් බික්කවේ කම්මං වදාමි මේ ශාරීරියේ සිදුවෙන හැම එකම සචේතනික නෑ. ඒක නිසා බුදුසසුන කියනවා යං කම්මං යං කම්මං කරෝති තන්තම් පටිසේදේ වේදීති කියලා කවුරු හරි අදහසක් ගත්තොත් යමක් යමක් කෙරුවොත් ඒකට පරිසම්දෙන්න වෙනවා කියලා මේ කවදාකවත් නිවන් දකින්න බෑ කියලා. ඒ විනුවට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා යං යං වේදිතං කම්මං කරෝති තන්තං පටිසේවේ පටිවේදේති කිය. තමයි හිතාමතා කරන දෙයක් වශයෙන් තමයි ගන්න තියෙන්නේ. හිතාමතා කරන දෙයක් නම් ගෙවන්න ඕන. ඒක සාධාරණයි. දැන් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් දුක් අරගෙන කරදර වෙන්නේ නන්නා දුන තැනක දෙන දේවල් වලටනේ නොහිතා හිතට එන හිතවිලි වලටනේ කොහෙදෝ යන සද්ද වලටනේ මේ සාමාන්‍ය වෙනදායින සාමාන්‍ය වේදනා වලටනේ උතින් ඒ බණ කියනකොට අර අචාන් බ්‍රහ්ම බ්‍රහ්ම සාමුදෝ කියනවා ලංකාවේ මිනිස්සු හරි ආසලු ක්‍රිකට් බලන්න. ඉතින් ක්‍රිකට් වල වෙලාදී මේ ගිය අවුරුද්ද බලපු ක්‍රිකට් එකක් අද පෙන්නකොට කවුරු හරි වැරදි විනිශ්චයක් දීපු ගමන් මෙහිදලා කෑ ගහනවලු හරියට මේ ක්‍රිකට් පිටියේ ඉන්නකොට වගේ. ක්‍රිකට් පිටියේ හිටියත් ඔය කැස් මේ කැහි බෙල්ලෝ කෑ ගැහුවට ක්‍රිකට් විනිශ්චය වෙනස් වෙන්නේ නැහැ. ඒක අවසානයේ අම්පයර් තේ තියෙන්නේ. මේ මිසුණු මතක නැහැ මේ චිත්‍රපටියක් බලන බව. නටන්න පටන් ගන්න. අපි ඊට හපන්. අපි ඊට හපන්. කොහේ හරි වෙන මොන මගුලකට හරි පත්‍රේ දාලා තිනවනේ. ඒක කවදාකවත් වෙච්ච වෙන්නේ මේ පත්‍ර දාලා තියෙන්නේ. මෙව්ව දැනගෙන මැරෙන්න හද. මම මේ මේ මෙල්බර්න් වල ඉන්නකොට ওই පොත්පත් ලියන හොඳ ඒ කියන්නේ පොත්පත් ලියන මහත්තයෙක් ඇවිල්ලා ගෝ ගෝ කාලයක් පහන්සිලා සෝන්ච යන්දන් දවස් තුනක් හම්බුණා. හරිම සන්තෝසයි වහන්සේත් එක භාවනා කරන්න හම්බෙච්ච එක මං හවසේ යනවා. හැබැයි දවස් තුන කරනවායි කියලා. දෙවෙනි දවසේ මට කියනවා මල්ලා හත්තිලව්වයි ස්වාමීන් වහන්සේ බලන්නකෝ අමාරුවෙන් දවස් තුනක් ගත්තා. මේ ලංකාවේ හාමුදුර කෙනෙක් මරලානේ මුස්ලිම් මිනිස්සු ඉතින් කොහෙද සුවන්දේ භාවනා කරන්නේ දැන් බලන්නකො මගේ හිතේ මොකද උනේ කියලා. ඒ මාත් බුද්ධගේ මේ මාත් මේ මිනිස්සුත් එක්ක තමයි මෙල්බන් ඉන්නේ මට ඒක ඇහුවයි කියලාත් මට ගාණක් නැහැ. ඊටසේ මම කවුද කිව්වේ වැඩක් නැහැ සුවන්ද කතා කරලා ඊට පස්සේ මොනව කරන්නද බලන්න මෙහෙම කරලාද කරන්න පුළුවන්ද කියලා. මොකෝ ඔය ගිහිල්ලා බලන්න කවදාකවත් ඔහොම දෙයක් වෙලා නැහැ බොරුව කියන්නේ පත්තරෝ. මොකද ඒක කියපු ගමන් පත්‍රයේ හෙඩ්ලයින් වල වැටෙනවනේ පත්‍ර බර ගාන විකිනෙනවනේ. එහෙම බැත්නම් පත්‍රකාරයෙක් ගිහලා හමුර කෙනෙක් මරලා මුස්ලිම් මිනිසෙක් මරුවයි කියලා දානවා. ඔච්චර විතරමයි වෙන්නේ ආද. අර මිනිස්සුක ඕවනම් ඇත්ත වෙන්න පුළුවන් ඔබ හන්සේ කතා ඇතුළේ මම ගෙදර යනවා සුවන්ත මම කොහොඳයි කියලා බුදිය ගන්න. එතන මොන කරන්නේ? මේ ලංකාවේ පත්‍රයේ තියෙනවා අහවල් එකක් කියලා මෙල්බර්න් වල ඉඳගෙන වලිගේ උඩ තියාන හනුමා වගේ එහෙට පයින්නවා මෙහෙට පයින්නවා. ඔක්කොටම වෙන දෙයක්. මේක හොඳට බලපාන්නේ භාවනාවට. දැන් gedare ඉන්නකොට ඔය කම්මලි බල්ලට එහෙන ගැහුවා වගේ ගාණක් නැහැ. දැන් මෙහි තියෙන පුංචි සද්දයක් ආපුවාම කන පීරි ගෑවෙන්නේ. දැන් අපි gedare ඉඳදී ඔය සද්ද අපිට ගණන් ගන්න දෙයක් නැහැ. එහෙන ගැහුවත් ගණන් නැහැ. මෙහිදි බලන පුංචි සද්දයටත් අපි දඟලනවා. මෙහිදි බලන පුංචි වේදනාවක්වත් අපි දඟලනවා. මේක බලන්න පුංචි හිතවිල්ලක් ආවත් දඟන බුදුරජාණන්සේ සඳහන් කරනවා භාවනා කරන හිත මේ වනමුකේ පාදපු වෙලාව වගේ මේක රිදෙනවා. ඒ රිදෙන හැම එකක්ම හිත කරදර ගන්න ගත්තොත් කවදාකවත් නිවන් දකින්න බෑ කියලා. උදේ ඉඳලා හැන්දනකම් කොච්චර කර්ම රැස් වෙනවද? නමුත් උඹ හිතාමතා කරනවා යං කම්මං යං කම්මං වේදිතං කරෝති තන්තං පටිසංවේදී ඒකට විපාක තස විපාකෝ ප්‍රතිසංවේදී. ඒකට විපාක වෙනවා. නමුත් අපි මේ ජීවත් වෙනකොට කොච්චරක් දේවල් සිද්ධ වෙනවද? කොච්චරක් කියවෙනවද? කොච්චරක් හිතෙනවද? ඒ ඔක්කොටම හිත කරදර ගත්තොත් අපිට කවදාකවත් කරන්න. ඒක ගණ්ඩ වෙන්නේ සතිමත් වුණාට පස්සේ තමයි. ඉතින් ඒ නිසා සතිමත් එක්කන දැනගන්න ඕනේ මේ Taman රකින්න සීලය පිළිබඳව අධික සංවේදී භාවයට යන්න එපා. අධි තක්ෂීරුවට යන්න එපා. හොඳට බලන්න ඒ කරපු දේ මම කරපු දෙයක්ද? එහෙම නැත්නම් මට වෙච්ච දෙයක්ද කියලා. ඉතින් ඒක බලන්න තරම් යෝගාවචරයට බෑ. මොකද යෝගාවචරය සදාචාරවාදී. හරි ඉක්මනට Taman ගැන විවේචනය කරගන්න. ඊට පස්සේ මේ මනුස්සයාට මොන විදියෙන්වත් බාහනා කරන්න බෑ. gedara ඉඳලා කරන්න පුළුවන් ටිකවත් මෙහෙදි බෑ. ඒ සීලයක සමාදන් වෙලා ඒකටම ලැහැච්චලා යනකොට පොඩි දෙයක් වෙච්ච ගමන් මිටි හිත නරක කරගන්න. ඉතින් මං කියන්නේ මේකට මේ අනුන්ගේ දරුවන්ගේ උපැන්න සාතික වලට මම ගිහිල්ලා තාත්තයි කොටුවේ අස්සම් කරනවා වගේ. Tamange ගෑනට ළමයි හම්බුණත් අපි දන්නවද මගෙන්ම හම්බුණයි කියලා අල්ලව ගෙදර මිනිහත් එක්ක ඉදිරියට දන්නේ නෑ නේද? හැබැයි මං අස්සම් කරනවා බොහොම ඉක්මනට කියලා මම තමයි තාත්තයි කියලා. අද ඉන්න හරියක් යෝගාවචරයෝ හම්බෙන හරියක් ඔක්කොටම කැත නැතුව අස්සම් කරනවා මගේ කියලා බලනකොට ගෑණි hina වෙනවා ගේ ඇතුළටලා ඉඳගෙන හතර hinaව අනේ මේ මෝල් වාන්ති හිතාන ඉන්නවා මේ මගේ දරුවෝ කියලා දන්නා නම් ওই දරුවා ගහනවා පොළොවේ ඔය මොදු පුතු නාටකෙමේදී ඒක හතර hinaවෙන් එකක් ලෝකේ තියෙන මගේ රත්තරම් පුතේ කියලා එළවනවා එලිපත් ඉඳගෙන නලවනට ගෑණි පෝරණ ගාව ඉඳගෙන කුස්සියේ hinaවක් යනවලු මේ මොන තරම් අමනේද්ද ගෑණි දන්නවා තාත්තා කවුද කියලා. ඒ වගේ තමයි අපිට මේ හම්බෙන හම්බෙන දරුවෝ තීරගෙම තාත්තා මම වෙන්න පුළුවන් නැවෙන්න පුළුවන්. තාත්තා වෙන නොවන එක තමයි බුදුහාමුදුරු සඳහන් කරන්නේ යංකම්මා යංකම්මා වේදිතං කරෝති තන්තං විපාකම් පටිසංවේදී. ඒකට සාධාරණයි. අනුන්ගේ දරුවන්ට නෙමෙයි අපි විඳවන්නේ. ඉතින් ඕක භාවනා කරලා අල්ලගත්තට පස්සේ නිවනක් ඕනේ නැහැ 180ක්ම අපි විඳවන්නේ අනුන්ගේ දේවල් වලටනේ. තමන්ගේ ටිකවත් කරගන්න බැරුව ඉඳද්දී දරුවන්ගේ ප්‍රශ්න වලට තැවෙනවා අම්මලාගේ තාත්තගේ දරුවට තැවෙනවා අල්ලපු රටේ ඉන්න මිනිස්සුන්ට තැවෙනවා සිංහල බුද්ධ ආගමට තැවෙනවා ඕඩි තරම් තැවෙන්න පුළුවන් භාවනා කරන කෙනාට කියනවා කනකොට කාපන් කිරලා. මැටි තමයි කන්නේ. රාත්තල් ගාන දැනන කාපන්කෝ. මේක හිතලා කෙරුවද බලපන්කෝ. අපි කරන හුඟක් වැඩ එහෙම සාහසික නෑ අපි. නමුත් අපි විඳවන්න ගත්තොත් බුදුන් කියනවා විඳ වැව්වොත් අනේ මං කිරුව කියලා අනිවාර්යයෙන්ම අකුසලයේ ඒ අපාගත වීම වෙනවා. ඒ නිසා යෝගාචරය අපි කිව්වොත් භාවනා කරලා චේතනාව අල්ලා ගන්න පුළුවන් යෝගාවචරයා පිටි වනේ කියන මීමා කැලේට රින්ගන්න බය වුණාට යෝගාවචරය බය වෙන්න ඕනේ නැහැ. එයා දන්නවා මම හිතලා කෙරුවේ නෑ. හැබැයි මිනිස්සුමට බනිනවා. එයාට ගිහිල්ලා කියනවා සමා වෙන්න නැති මං කෙරුවයි කියලා. හිතුවනම් මං කෙරුවේ නෑ. උනට මං ඒ වගේ සමාවිල්ල ගන්නවා. එයා දන්නවා. බුදුරජාණන්සේ සඳහන් කළා තිනවා අති තුවාල නැත්තම් වසභාජනට අත දෙන්නට ප්‍රශ්නයක් නෑ. පාණිනාමි වනේනාස විසං න අන්වාගමේති. අතේ තුවාල නැත්තම් වස භාජෙන් අත දැන් ළඟ ඉන්න කට්ටිය මැරෙන්න ගහ ගන්නවා. අත දාන්න එපා ඔක වස. කියලා කියන බය වෙන්න දෙයක් නැහැ. මගේ අතේ තුවාල නැහැ. උඹට තුවාල තියෙනවා නම් දාන්න එපා. මට විශ්වාසයි. ඕකනේ බුද්ධඝම කියන්නේ. ඕකනේ ශාසනය කියන්නේ. ඕකනේ ධර්ම ආරක්ෂාව කියන්නේ. අපි මේ අතේ තුවාල වින්න තියෙන මිනිහෙක් වගේ අපි මේ වස වලට බය වෙන්න පටන් ගත්තොත් අපි කවදාවත් දියුණු වෙන්නේ. ඒකට තියෙන ඕන තරම් අපේ ත්‍රිපිටකයේ කතා දුරුති කියන කතාව අභාග්‍යයට වගේ මේ වෙනකොට කියවෙන්නේ නැහැ. මොකද ඒකට මිනිස්සු බය කරගන්න බෑනේ. දැන් මේ ආගම දුවන්නේ අපායට බය කරලානේ. ඔක්කොමල බයයිනේ. මං හිතනවා ෂුවර් අපායේ මේට වැඩි සාධාරණෙත් ඇති. යමපල්ලොත් එක්ක ඉන්න පුළුවන් ඇති ඕගොල්ලොක් ඉන්නවට වැඩි. මේක මල හොන්තුවක් නේ මොනම දෙයකටක සමාවක් දෙන්නේ නැහැ. උංගා වැති යම නීතිය ඒක ඉවරයි. මේක එහෙම නෙවෙයි යම නීතියත් වැඩ කරනවා දේව නීතියත් වැඩ කරනවා අසාධාරණයත් ඔක්කොම වැඩ කරනවා මේකේ ඉන්න හරිම අමාරු දත් 32 මැද දිව ඉන්නවා වගේ භාවනා කරන මනසෝ කවුරු මොන චෝදනාව කරත් එයා දැනගන්නවා මං යන පාරේ මට එන්නේ එන්නේ විශ්වාසයක් තියෙනවා මේක හිතලා කෙරුවේ නෑ කියලා කවුරු මොන જાති කෙරුවත් සමාව ගන්නවා මේ ලෝකේ ඉන්න ඕන නිසා බය වෙන්න දෙයක් නෑ ඒ නිසා ඒ සීලය මේ බුද්ධ ඥානසේ සඳහන් කරන්නේ අවිප්පටිසාරත්ථය ආනන්ද කුසල කුසලාන සිල් මගේ හිත විපිලිසර වෙන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් මේක අනතුරුදායක තනක් කියලා මම දන්නවා. අන්නැති අය කේදිරි ගන්න නැතිද චර්චුරු ගන්න. මට බය වෙන්නේ නැහැ. එම වුණත් ධර්මයේ අරසාත්‍ය ධර්මයේ වග බලා ගන්න ඕනේ. මොකද මම ධර්මනේ ජීවත් වෙන්නේ. ඔය ලොකු සාංශي අපේ කේමනන්ද සාංශි ඉන්න වෙලාවේ පූල් ඇලේ ප්‍රශ්නයක් තිබ්බලු. ඉතින් පූල්ලල්ලේ කට්ටිය ලොකු සංජයට කියලවලු ඔබ වහන්සේ කිව්වොත් නම් පණ්ඩිත ස්වාමීන්සේ අහයි. ඒ නිසා කරුණා කරලා ඉතින් මේ ස්වාමීන්සේ දවස් තුනක් විතර ඉදිම රාගෙන ලියුමක් ලියවල පණ්ඩිත ස්වාමීන්සේට ස්වාමීන්සේ මෙන්න මේමයි මේමයි මේමයි මේකෙදී මේ මේක සාධාරණයක් තියෙන්නේ දැන් මේක කේලමකට ගිහිල්ලා තියෙන්නේ වැරදි තීනට ඇවිල්ලා තියෙන්නේ මම මේ ඔබ වහන්සේට මධ්‍යස්ථ අදහසක් ඉදිරිපත් කරන්න කියලා. ඒක එහෙන් එතකොට චෝදන ඇවිල්ලා. පාක්ෂව දෙකක් ඇවිල්ලා චෝදනා ඇති. ලොකු සංහසේ පන්දි සංහසේ මේ හාමුදුරන් ලිව්වලු දැන් ඒගොල්ලන්ගේ ලියුම් හම්බුණා. උන් කින්දිරි ගන්නේ ලෙඩේට. ඔබ කාටද මේකෙන්? ඔබ ඇයි ඔබ කින්දිරි ගන්නේ? ඔබට මොකද්ද තියෙන්නේ ලෙඩේ? මේ අනුන්ගේ සීනි කියන්නේ මොකටේ? ඔබ විරුද්ධ පක්ෂෙත් නෑ. පක්ෂේ ඔබ නිකන් හිටපන්. කිසිම වැඩක් කරන්න දෙන්නේ නැහැ මේ පැත්තක ඉන්න කට්ටිය එහෙන් පෙසන් ගන්නවා මෙහෙන් ගන්නවා ලෙඩ රැතුව කේන්ද්‍රී ගන්නවා තල තෙලට වේලේ මේ බෙටි කුමට වේලේ කියලා කතාවක් අහලා තියෙනවා. තල වේලෙනකොට මේ බෙටිත් වේලෙනවා. ඉතින් තල නම් වේලෙන්නේ මේ තෙලට මේ බෙට්ට මොකට වේලෙන්නේ? වැඩන්නේ. ඒ දෙක තේරුම් ගන්න බැන්නම් ගේනවට වැඩි අකුසලයන් තමයි මැරෙන්නේ. ඒ නිසා ශික්ෂාපදේ සෑහළු කරන්න කියලා නෙවෙයි මම මේ කියන්නේ. වේදිතං කම්මන්ද අවේදිතං කම්මන්ද කියලා බලන්න. ඒ නිසා සසං සම්පජාන කාය සංඛාර අසම්පජාන කාය සංඛාර කියලා જાතියක් තියෙනවා. සම්පජාන වචී සංඛාර කියලා જાතියක් තියෙනවා. අසම්පජාන වචී සංඛාර කියලා જાතියක් තියෙනවා. සම්පජාන චිත්ත සංඛාර කියලා જાතියක් තියෙනවා. අසම්පජාන චිත්ත සංඛාර જાතියක් තියෙනවා. ඉතින් භාවනා කරන්න නැති එකන සම්පජඤ්ඤා සම්පජඤ්ඤා දන්නේ. සේරම එක මල්ලේ දාගන්නවා. දාගෙන වල ඕන දෙයකට නැති දෙයකට තැවිච්චහම සාමාන්‍ය භාවනා නොකරන එකට වඩා සීලයක් කරන සමාධියක් කරලා සමාධියකට භාවනා කරන කෙනාට මේක ඇහැට කුණක් වැටෙනවා වගේ. ඇහැට කුණක් වැටෙනවා වගේ හරියට කැවෙනවා. ඉතින් මේකට තව ටිකක් එහාට ගිහිල්ලා නිදර්ශන දෙනවා නම් ලංකාවේ ගොඩාක් කර්මස්ථානාචාර්යවරු මැරලා තියෙන heart attack වෙලා. ඒක මොකද දන්නවද? ගෙවල් වල මිනිස්සු මොන කරදරයක් ආවත් කර්මස්ථානාචාර්යවරට ගිහිල්ලා කියනවා. ඉතින් කිව්වට පස්සේ එයා ඒවට උත්තර බඳින්න ගියාම එයාටත් ලෙඩේ ප්‍රශ්නේ ආවා වගේ ආසාදනය වෙනවා මිනිස්සුන්ගේ වැඩිම ගෙවල් වල තියෙන කුණු කන්දල් පන්තලේ හාමුදුරන්ගේ ඔළුවට ගිහිල්ලා දාන. ගමේ පන්තලේ හාමුදුරුවෝ ගණන් ගන්න ඇඳාට පොඩ්ඩක් බීලා බත්තියක් කාලා බුදිය ගන්න. කර්මස්ථානචාරිවර එහෙම නෙවෙයි මේවට උත්තර දෙන්න ගියාම මැරෙන හරියක් මැරෙන්නේ heart attack හැදිලා. මේ බෝඩ් එකක් දාලා තියෙනවා හම්බ වෙන්න පුළුවන් 12 ඉඳලා එකමාර විතර වෙනකන් ඒ heart attack ගන්නවා අනිත් ඉල heart attack ගන්නෑ එන්න දෙන්නේ නෑ කාටවත් ආවොත් මේ සංඝයාට අදාළ නැති ප්‍රශ්න මේ මිනිස්සු බොනවයි කියලා දුව බැනලා ගියයි කියලා ඉතින් අනේ හාමුදුරු බොහොම අනුකම්පාවෙන් අහගෙන ඉන්නවා අන්තිමට heart attack තමයි සිද්ධ වෙන්නේ ඉතින් ඒ නිසා භාවනා කරන එක දැනගන්න ඕනේ Tamanට අදාළ නැති දෙයක් ආවනම් ප්‍රධාන දෙයකට නම් අත දාන්න එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ කාගේ සීනි කිරන්න ගිහිල්ලාද අනුන්ගේ සීනි කිරන්න ගිහිල්ලා අපි මේ ජීවිත ගත වෙන්නේ. ඒක භාවනා කරන එක නම් තේරුම් අරගන්න. ඒ වගේම Tamanට වැඩි වහල් කෙනෙක් කතා කරලා අමාරු ප්‍රශ්න තියෙනවා එයාට කතා කරලා කිව්වට පස්සේ බේරගෙන Tamanගේ හිත බේරගන්න එපා. මේ බණක් භාවනාවක් කරන්න. මේක හැටකුණ වැටුණා වගේ කටුකොහල් ඔළුවේ තියාගෙන එන්නේ එන්නේ යන්න පටන් ගත්තොත් හැම කවුරු පව් කෙරුවත් මෙයා සමාදන් වෙනවා. අකුසල් සමාදාන. අද කතා කරන එක ඊට සමානයි. සබ්‍රක්‍මචාරීසු කුපිතෝ හෝති අනත්තමනෝ. Taman එක භාවනා කරන එක්කෙනෙක් එක තරහ වෙනවා. එයා කහිනොයි කියලා. එයා පස්සේ ඇවිල්ලා වාඩි උනායි කියලා. එයා වාඩි උනට සද්ද කෙරුවයි කියලා. එහෙනම් එයා වාඩිලෙන්ට ඔලුව කඩා වැටලයි කියලා. ඒ භාවනා කරන සබ්‍රක්‍මචාරින් වහන්සේ කෙරේ කුපිතෝ හෝති අනත්තමන. එයා කෙරේ කරන වැඩේ යෝගාවචරයට ගැලපෙන්නේ මේ ස්ථානට ගැලපෙන්නේ කියලා කෝපයක් හට අත්තමන භාවය කියලා කියන්නේ අර ප්‍රීති සෝමනස පහන වෙනකොට කනගාටුවක් පානශා. මේ මිනිස්යා එක්ක එලවන්න ඕනේ මේ මිනිස්සුට කො කියන්න ඕනේ කියලා එයා පිළිබඳව අනත්තමන කියලා කියන්නේ අමනාපය කියලා තියෙන අහිත චිත්තෝ කිල ජාතෝ. එයාගේ එයා නිකන් ඇණයක් වෙනවා. උදැල්ලක් වෙනවයි කියලා කියන්නේ. අහිත හිතක් ඇති කරගන්න. ඒ නිසා සාමූහික භාවනාවට ගියාට පස්සේ ඊ타ත්ම කලාතුරකින් තමයි කෙනෙකුට මේ අපි ඔක්කොම සබ්‍රක්‍මචාරින් වහන්සේලා අපි ඔක්කොම එක හැලිය බත් කන මිනිස්සු ඒ නිසා අපි එකිනෙකා කෙරේ ප්‍රිය ඇහෙන් බල්ලා ජීවත් වෙන්න ඕනේ කියලා මේ සරුවච්චන් වහන්සේ කියන සමග්ගාණන් තපෝසුකෝ කියන එක කලාතුරකින් විතරයි ක්‍රියාවත් වෙන්නේ සමගී වුණට තපස සැපතක් අපි දැන් මෙතෙන්ද ඇලබිම වාඩි වෙලා කවුරු හරි දෙන බතක් කාලා ජීවත් වෙනකොට සුඛෝපභෝගීත්වයක් නෙවෙයිනේ අපි විඳින්නේ. නමුත් ඒ ඒ භාවනා පෙරගම් ගමන එහෙම නැත්නම් Java එන්නේ අපි ඔක්කොම කෙරෙහි ප්‍රිය ඇහෙන් බලන්න පුළුවන් වෙන්න ඕන. සමග්ගාණං තපෝසුකෝ සුඛෝ බුද්ධාණං උප්පාදෝ සුඛෝ සංගස්ස සාමග්ගී සමග්ගාණං තපෝසුකෝ අද භාවනා මධ්‍යස්ථානවල තියෙන ඊර්ෂ්‍යාකම් එක එකනා එක එකනාගේ අඩුපාඩුකම් දිහා බලනකොට මං නම් hina කාලා ජීවත් වෙයි. බත් කාලා නෙවෙයි. මේ එක්කෙනෙක් තව කෙනෙක් ගැන කතා කරන්න ගියාම කොච්චර කට උල් කර කර අර මනුස්සයගේ දොස් කියනවාද කියලා බැලුවොත් අයියෝ කියලා හිතෙනවා. මේ කොහෙදෝ අම්බලමට ආව තව හංගන්නේ දැකලා මේ හංගන්න පෙට්‍රල් පුච්ච ගන්නවා. ඒ වෙනුවට අපි බලන්න අපි කොහෙද එක එක අම්මලාගේ දරුවෝ එක එක මනාප තියෙන අය අපි ඔක්කොම ඇවිල්ලා ඒ කටසිල් වල පිහිටලා තියෙනවා. අපි ඔක්කොම ඇවිල්ලා මේ එකම කර්මස්ථානයේ ඉන්නවා. අපි ന്യാය ന്യാයකමට වැඩි ඕනකමක් මෙතන තියෙනවානේ. එනිසා ඉදිරිපත් වෙන හැම කෙනෙක්ම සහෝදරෙක් සහෝදරියක් අම්මා තාත්තා වගේ හිතගෙන ඉන්නවනම් අපි කොච්චර ලොකු පවුලක ජීවත් වෙන්න කොච්චර සතුටින් ඉන්න පුළුවන් කිසිම තැනක හරිම අමාරුයි තේරුම් ගන්නේ මේ මට්ටම 10 15 වැඩි වෙච්ච ගම ඉතින් එක එක නගේ අඩුපාඩුකම් බලන සංඝය හතරත් එච්චරයි මෙහෙනින් ආන්සල අතර මේක භයානක රෝගයක් ඉතින් හරියට එනවා මයි ළඟට මේ පැවිදි වෙන්න ඕනේ කියලා කාන්තාවක්ස. ඇත්තටම හරි අවංකව තමයි මේකට ඔළුව දාන්නේ. පැවිදි වෙච්ච ගමන් යකාමාක්. ඉතින්ට එනකන් හරිම සුන්දරයි, ලස්සනයි, ප්‍රේමවන්තයි. ඇවිදි වෙච්ච ගමන් මොනව වෙනවද කියලා හිතා ගන්න බෑ. මම ඉස්සල්ලාම බුරුම ගිහිල්ලා ආපු ගමන් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ මට ආර්දනාවක් ආව ගොඩින් මහත්තයා ඉඳලා බණක් කියන්නේ කියලා. ඉතින් මම ඉතින් ඒ කටපාඩම් කරන ආපු බණක් කිව්ව මට එච්චර හුරු නෑ. ඉතින් මම විනාඩි 55ක් බණ කියලා මම කිව්වා මේ තාට ප්‍රශ්නක් තියෙනවා අපි විනාඩි 5ක් දෙමු කියලා. ඒ දවස්වල හැමදාම බණ ඉවරච්චාම මම දැන් වාගේ නෙවෙයි වැඩෙන් පස්සේ ධර්ම සාකච්ඡාවකට යනවා. ඉතින් මට ආර්දන කරු රොඩ්ඩින් මහත්තයා හරි සතුටු වුණා. වහන්සේ කියපු දේ සාකච්ඡා කරන්න පුළුවන් කියලා. ඉතින් සාකච්ඡා කරනකොට ඉස්සරහම හිටිය මෑණිකින හරිම තරුණයි. මේ මෑණියෝ කතා කරලා කියනවා සාංශ මම මේ උත්තරයක් බලාපොරොත්තු නෙවෙයි කියන්නේ. මම මේ පැවිද්දට එනකන් මට පුදුමාකාර සුන්දර හැඟීමක් තිබුණේ මේ ගිහිලා භාවනා කරන එක මම හරිම බ්‍රහ්ම ලෝකික ජීවත් වෙන නිසා කිසිම කෙනෙක් එක්ක තරහ නැහැ. මම අද පැවිදිලා ඉන්නේ කටු කොහලක ඉන්නේ ස්වාමීන් වහන්සේ අපායක ඉන්නේ ස්වාමීන් වහන්සේ බුද්ධම විදියට අනික් අයගේ තරහක් මට එනවනේ මං එක්කත් තරහයි කියලා ඉතින් මට අර කිල්ල ඒ මෑණියෝ බදාගෙන ඉඹ ගන්න තරම් හිතුනේ අයිය අප්පා මේ ඇත්ත කතා කරනවා කවුද එහෙම කියන්නේ ඉස්සර මට මෙහෙම දෙනවා දැන් මේ තරහ යනවා කියලා කවුරුත් කියන්නේ කැමති නැහැ වෙන්නේ එච්චරයි සිල් සමාදන් වෙච්ච ගමන් තෘෂ්ණාව නෙවෙයි අපි සංසාරට බඳින්නේ ද්වේෂය. ඒසාව හුතර දැනගන්න ඕනේ මේ පැවිදි වෙන්න යනකොට ගිතෙල් ටිකක් කරලා යන්න. හදිසියක් කරනකොට පොඩ්ඩක් ගාලා කහනවා නම් ඌර කහනෝ ගහගෙන යන්න පුරුදු වෙලා යන්න. මොකද නැත්තම් ලුබ්‍රිකේට් නැතුව යන්න ගියොත් බර කරත්තේ වගේ ඒකට නම් එරඬු තෙල් දාන්නේ. මේකට එළඟි තෙල් දා ගන්න ඕනේ. පුදුමාකාර ද්වේෂයක් තියෙන. ඉතින් බුදුරජාණන්සෝ විනය නීති පනවනකොට කිසිම පැත්තක් ගන්න නැතුව හරියට චෝදනා ඇවිල්ලා තියෙනවා කියලා බලන විනය විනය පොතේ සංඝයා සංඝයා කෙරෙහි කරලා තියෙන චෝදනා කිසිම ඉතිහාස පොතක මේ සාහිත්‍ය පොතක නැහැ. ඒක වෙනකොට බුදුජානනාංශයක තැනක කියනවා මේ වගේ පුංචි වැරද්දකට පවා මම මේ සංඝයාට චෝදනා කරන්න ගියොත් මෙච්චර අම්මා තාත්තා එපයි කියලා බූදලේ එපයි කියලා මේකට පැවිදි වෙච්ච කෙනෙකුට මෙහෙම සලකන එක හොඳ නෑ කියලා රට්ටු මයිත් එක තරහ වෙයි කිය. පොඩි සෙල්ලමක් නෙවෙයිනේ පැවිදෙනවයි කියන එක. පොඩි සෙල්ලමක් නෙවෙයිනේ ගිහි ගියා තාරිනවා කියන එක. අතහැරියට පස්සේ එන මේ द्वේෂය තමන් එක එකට ඉන්න නැත්නම් තමන්ම ගුරුනාංශගේ ගෝලියෝ ටිකට. එහෙම නැත්නම් බණ භාවනා කරන අය විසේ ශබ්‍රක්‍මචාරින් මහන්සිලා විසේ කුපිතෝ හෝති අනත්තමනෝ. කෝප කරනවා. ප්‍රිය හැම් බලන්නේ. අහිත චිත්තෝ තරහින්මයි බලන්නේ. කිල ජාතෝ කණුවක් වෙලා ඒ නිසා ලොකු සාංශ නැති වෙච්ච ගමන් ගෝලියෝ ටික රණ්ඩු කරනවා අර බූදලේ බෙදා ගන්නයි ඒවනේ තියෙන හරියක් තියෙන ඉතින් ඒකේ ලාමක මට්ටමක් තමයි ඔය අපි අපි කිව්වොත් ගිහියෝ වශයෙන් ඇවිල්ලා අපි එකම තැනකට ඇවිල්ලා භාවනා කරනවා අපි নানা පැති වලින් මෙතෙන් එන්නේ ආවට පස්සේ අපි කියනවා සිල් ගත්තොත් ඔහොම බෑ. ඔබ මෙහෙම වෙන්න ඕනේ කියලා එක එකන එක එකන ගැන විනිශ්චය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විනිශ්චය කරන හැම එකක නිසාම සතිය කැඩෙනවා, සමාධිය කැඩෙනවා. එයාට ආතප්පමඤ්ඤාය, අනුയോഗමඤ්ඤාය, සාතච්චමඤ්ඤාය, පධානමඤ්ඤාය එන්නේ ඒක ආතප්පේ නැති කරනවා. කෙලෙස් තවන වැර නැති කරන ඉදිරියට යන එක නැති කරනවා. අනුയോഗ වහන අනුയോഗ වෙන්න බෑ. හැම කෙනාගම දොස් කටු කරෝසන තමයි පේන්නේ. සාතච්චවන්නා එක දිගට වැඩේ කරගෙන යන්න දෙන්නේ. නිජපතා වැඩ කරගෙන යන්න දෙන්නේ. පධානමන්වයි සියලු ශක්තිය යොදලා වැඩේ කරන්න දෙන්නේ. අර කාගේ හරි වැරද්දක් දැකලා 60 ගුණක් වටනවා වගේ. ඉතින් ඒ කෙනා එයාව හදන්න උත්සාහ කරනවා, චෝදනා කරනවා, යෝජනා කරනවා. අන්තිමට වෙන්නේ කරන හැම චිත්තක්ෂණයකම තමන්ගේ හිත ගොඩ දාපු මාළුවෙක් වගේ ගැහෙන බව, සැලෙන බව මතක නැහැ. මේක ඇත්තටම කියනවනම් gedara dora ජීවිතේට එච්චරගේ ප්‍රශ්නයක් නැහැ. මොකද අපි හැඟුම් බැදුවනේ හැඟුම් බරවනේ ජීවත් වෙන මගේ දරුවා, මේ අම්මා, මේ තාත්තා. ඉතින් මගේ කියන ගතිය තියෙනවා. ඒක නිසා ලස්සන වාක්‍යයක් ලියලා තිනවා අපේ යෝගාශ්‍රම සංස්ථාවේ විවස්ථාවේ අපේ ලොකු සංසේ තමාගේ යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදිය නොකරනු. අපි තර්ජනය කරන හරිය තර්ජන කරන්නේ මගේ කට්ටියට විතරනේ. මගේ යන හැඟීම නිසානේ. මගේ නොවන කෙනෙකු වැරද්දක් කරපුවා චා කියලා යනවා මිසක් එන්නේ නැහැ අපිට. මගේ තමාගේ යන හැඟීම නිසා හෝ මගේ යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරන. ඒක පරිවර්තනය කරන්න ගියාම ග්‍රීක අහමුදුර මට කියනවා මේක කොහොමද දැන් ඉංග්‍රීසියට දාන්නේ කියලා. දැන් අපි හිතන්නේ අපි තර්ජනය කරන වැරදි කාර්යයට විරුද්ධ පක්ෂය කියන්නේ අපි තර්ජනය කරන දේ තර්ජනය කරන්නේ මගේ කමට. මේ ලෝකෙට ඇවිල්ලා මේක පවුලකට අහු වෙලා මේ නෑ යව. හරි මේ කරන මේ හැති කරේ නිසා කොච්චර පවු කර ගන්නවද? පුළුවන් නම් හත් අවුරුදු වයසේදීම මේ ඔක්කොම අතහැරලා දාලා පැවිදි වෙන්න. හොඳයි. හැබැයි වෙලා තියෙන පැවිදි වෙලත් රණ්ඩු කරනවා. භාවනා කරන්න වෙලත් රණ්ඩු කරනවා. නිසා එක චිත්තක්ෂණයක් අපිට හිතන්නේ මොකක්වත් නැතුව සෞම්‍යව, సౌందර්යයව ඉන්න ඉරියව්වේ හිත තියාගෙන ඉන්න පුළුවන් නම් ඒකේ කරදර නැති බව, උල් කාටෝ කටුකොහල් නැති බව, බන්ධන නැති බව කවදද අපික තේරුම් ගන්න කියලා. හිත යම් වෙලාවක මේ කටුකොහලෙන් තොරව ඉන්න වෙලාවක මේ චිත්තක්ෂණය කොච්චර වටිනවද දත් ඉත් එක මැද දිව බේරලා ඉන්නා වගේ කියලා. අපි ඒක සමාදම් වෙන්නේ නැහැ නේ. අපි ඒකට සම්පජඤ්ඤේ නෑනේ අපට. ඉතින් කොයි වෙලාවක හෝ Taman ඉඳගෙන ඉන්නකොට Tamanට දැනුනොත් ආ බොහොම වාසි බොහොම හොඳයි මංගට වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඒකට ඉතින් මොකක්ද ඉතින් පයිති වාඩි වෙලා ඉනකොට වාඩි වෙලා ඉන්න බව දැනගත්තාම මොකද්ද තියෙන සතුට කියලා. සතුට නෙමෙයි පව් සිද්ධ වෙන්නේ. පැයක් ඉඳගෙන ඉන්නවයි කියන්නේ. මේ පැයක් ඉඳගෙන කතා නොකර ඉඳීමෙන් කොච්චර පින් සිද්ධ වෙනවද බලන්න. ගෙදර හිටියනම් කට කම දෙයියාවක් නැහැ. බෙල්කට මල්ල හෙල්ලුවා වගේ කච කච කච කච කච කච කච ගන්නවා. කාගේ හරි එක දෙක කුණු කන්දලයක් තමයි. ඕක පොඩ්ඩක් නතර කරනකොට බුදුහාමුදුරන්ට බින් සිද්ධ වෙන්න භාවනා මධ්‍යස්ථ අනතර මේ මිනිසුගේ කට වහලා දිනවා කියලා පැවිභාගයකටත් අර විසාකායකින් ආවා ශිෂ්‍ය නායකාව 60 දෙනෙක් හොඳටම බැංගිරි වයසේ කෙල්ලෝ ගුරුවරුත් ඇවිල්ලා හිටියා. ඉතින් මට කිව්වා ඇවිල්ලා පැයක් ධර්ම දේශනා කරන්න කියලා. ඉතින් මම පැයක් ධර්ම දේශනා කළා. ඉතින් ස්තුති කළා ඉවර කරා. ඉවර කරනලා මම ඇහුවා ඒ කාට හරි ඒ භාවනා කරපු පොඩි දර්ශිෂ්‍යාවකට කතා කරන්න කියලා එක එක කතා කරන්නේ. ඒ කියන්නේ ලැජ්ජයි. ඊට පස්සේ මම කවෙන් බුලා මේ එක එක රටවල් වලින් ගම් වලින් හිස්සත් ඇවිල්ලා විසාකාවට ආවට පස්සේ විසාකය කියලා මට කතා කරන්න බෑ කිව්වොත් ඒක ආදි ලැජ්ජයි. ඔතන උඹලා කණ්ඩායමේ නැද්ද කවුරක්වත් වාද විවාද කණ්ඩායමක්. ඒතන ටීචර් කතා කළේ මේකේ කණ්ඩායමේ නායිකාවත් ඔතන ඉන්නවා. මම හරිම කැතයි ඒක. ඒ නිසා කතා කරන්නයි කියන්නේ. ඒ කෙල්ල ගත්ත මයික් එක මම ওই කෙල්ල කිව්වට තරහ වෙන්න එපා. ඒ ශිෂ්‍යාව කියන්නකෝ මයික් එකෙන් කියනවා අනේ ස්වාමීන් මොනවා කියන්නද කියලා තේරෙන්නේ මට එකක් කී හැකි අපි 60 දෙනාම එක මොහොතක් හරි විනාඩියක් හරි කතා නොකර හිටියානම් නිස්සන්න වලට ආවට පස්සේ තමයි ජීවත්. පොඩි වැඩක්ද කෙල්ලෝ 60 දෙනෙක් එක තැනක ඉඳලා කතා නොකර ඉන්නවා කියන්නේ. ওই වයසේදී එකතු වෙච්චාම මොන තරම් කතා කරනවද? ආ එතකොට මට තව එකක් කියන්න මතක් වුණා ස්වාමීන් වහන්සේ කියලා කියනවා මේ 60 දෙනා ස්වාමීන් වහන්සේ අර සක්මන් මළුවට ගිහිලා සක්මන් කරනකොට මල් ගොමුවක වහපු සමනල්ලු වගේ ස්වාංශේ එකෙක් ගන්න බෑ ස්වාමීන් වහන්සේ පුදුමාකාර විදිහට මේ සක්මන්ට ඇවිලා පුදුම ලස්සනයි කිය. එතකොට ඒ ප්‍රධාන ආචාර්යතුමා ඇවිල්ලා ඉතින් දෙවෙනි එකන කතා කරලා කියනවා ඇත්තටම සාංශ මෙහි ආවේ නැත්තම් මේ අපේ දරුවොත් මෙච්චර ආතතියකද ඉන්නේ කියලා අපි දැනගන්න හිටියේ නෑ. මෙහි ආවට පස්සේ තමයි තේරුනේ. දැන් මෙන්න මේ පුංචි ටික සමාදන් වෙන්නකෝ. අපි මේ පොළවේ සපත්තු සරිපු දාන්න නැතුව පොළොව මහි කාන්තාව උඩ ඇවිදිනවා. ඒ චිත්තක්ෂණේ චේතෝ කියලා නෑනේ. ඇවිදිනවා එච්චරයි. මම ඉඳගෙන ස්වභාවික හුස්ම වැටෙනවා. මම ඒක දිහා බලන් ඉන්නවා. මම බත් කනකොට බත් කන බව දන්නවා. වතුර බොනකොට වතුර බව බව දන්නවා. දත් මදිනකොට දත් මදින බව දන්නවා. ඉතින් ඔయిత වෙලිය කොච්චර වටිනවද මේකේ මේ ওই චේතෝ කියලා නැති නිසාරයගේ දිහා බල්ලා මෙයා දිහා බල්ලා චෝදනා කර කර ඒ ඔක්කොටම වැඩිය මේ වර්තමාන එළඹ සිටි මොහොතේ වටිනාකම දන්නේ නැති නිසා අපේ හිත දකින්නේම අඩුපාඩු විතරයි. ඒකට කියනවා රන්දර ගවේෂී කියලා සංස්කෘත වචන ඇතුව හිල් හොයන කෙනා. අනුගේ අඩුපාඩු හොයන කෙනා. ඉතින් මේක කවදා හරි නැති වෙන බව දන්නවනම් නැති වෙන්නේ කොහොමද? අරමුණේ චිත්තක්ෂණ එකක් හිටියොත් ඒ චිත්තක්ෂණේ චේතෝ කියලා නැහැ. අරමුණේ චිත්තක්ෂණ දෙකක් හිටියොත් ඒ චිත්තක්ෂණ දෙකේ චේතෝ කියලා නැහැ. අරමුණේ චිත්තක්ෂණ තුනක් හිටියොත් ඒ චිත්තක්ෂණ තුනේ චේතෝ කියලා නෑ අනික හැම වෙලාවෙම සතිමත් නොවන කිසිම වෙලාවක චේතෝ කියලා නෑ කියලා අපිට සාධක වෙන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේසා බරපතල දෙයක් නැත්නම් මේසා ගැඹුරු දෙයක් අපිට දෙන්නේ ඒකට උත්තරේකොත් එක්ක. ඔය කොහේ හිත කාට දෝ චෝදනා කර කර සද්ධාව අඩු වෙලා කටු කරෝචන වෙලා හිටියත් නැවත කෙනා තමන්ට වර්තමාන මොහොතේ තියන්න පුළුවන් ගතියකට උත්සාහ කරලා බැලුවොත් කවදා හරි හිතාගන්න බුදු කෙරේ සද්දා ධර්මයේ කෙරේ සද්දා සංඝයා කෙරේ සද්දා සීලෙත් නැහැ කියලා චෝදනා කර කර අනුන්ගේ දොස් දැක දැක අපේ හිත මේ රත් වෙච්ච කබලකට දාපු වතුර කඳුලක් වගේ චස් ගාලා දඟලන වෙලාවක ඉඳද්දි මට ආයෙසරයක් ඕන නම් මේ වර්තමාන මොහොතට ගන්න පුළුවන් නේ ඉඳගෙන ඉන්න බව දැන ගන්න පුළුවන් නේ. සක්මන් කරන්න පුළුවන් බව දැනගත්තොත් මේක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ කොහොමද ওই සියලුම චේතෝ කීල වලට වැඩිය සතිය බලවත්. කොච්චර චේතෝ කීල තියෙන හිතකට වුණත් නැවත චිත්තක්ෂණයකට සතිය පිහිටවන්න පුළුවන්. මේක විතරක් සමාදන් වුණා. ඔය කොච්චර කෙලෙසුණත් ඒක නැවත හොදන්න පුළුවන්. සතියට ගන්න පුළුවන් කියලා එවැනි සතියක් සුතා ධතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විඥා කියලා එවැනි සතියක් ගැන මං අහලා තියෙනවා මේ ලෝකෙ මේ සියලු පව් සියලු මෝහ පටලද ගිවන් කරන්න පොඩි චන සම්පත්තියක් බුදුහාමුදුර අපිට දීලා තියෙන කියලා අහලා තියෙනවා කියලා හිතා ගන්නවා ඊට පස්සේ ඒක හිතේ දරා ගන්නවා මේ අනික ඔක්කොගෙම පව් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා සතිමත් චිත්තක්ෂණය පව් දෙන්නෙත් නැහැ වෙන එකට ඇතුල් වෙන්න දෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඒක හිතේ දරාගෙන සිතා දතා ಪರಿචිතා හුඳුවට බලන ওই කියන කතාව ඇත්තටම බුදුහාමුදුරනේ මේ බුද්ධ ආගම විකුණ ගන්න ගහන මාකටින් පාරක්ද එහෙම නැත්නම් ඇත්තටම මේක වෙන්න පුළුවන්. කියලා පරි ಪರಿචිත මනසක් කියලා කියන්නේ හොඳ මෝරච්ච මනසකින් උත්සාහ කරලා බලනවා. මේ සතියේ ඉඳලා බලනවා. එතකොට මේ සතිය ওই කියන කටකෝල් තියනවාද? විලංගු වැදිලා තියනවාද? අන්නේ ಪರಿචිත අත්දැකීමට ලං කරගත්තට පස්සේ සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා ඊට පස්සේ බලනවා ටිකක් සතිය ඉඳලා බලලා මේ ඔය කියන ඒ හිතපු සතියේ හිතපු චිත්තක්ෂණ ටිකේ අපි කියන සති චිත්ත වීදියේ එහෙම නැත්නම් කියන විඥාන ස්රෝතේ ඔය කියන කටුකොල් තිබුණද අපි දන්නවනේ කටුකොල් සහිත හිත බලන වෙලාවේ කවදා හරි හිතනද අපි පව් කරලා තියෙනවා අපි අජාසත්ත්ව වෙන්න ඉඩ තියෙනවා දුට්ට ගාමිනී වෙන්න ඉඩ තියෙනවා. දුස් මේ ඡන්දාරෝග වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඊගා චිත්තක්ෂණේ අපිට ඕනනම් ධර්මාශෝක වෙන්න පුළුවන්නේ. ඊගා චිත්තක්ෂණේ ආයසරයක් හතිය පිටවන්න පුළුවන්නේ කියලා දැනගෙන මනසෙන් මේක අනුපෙක්ඛනා කරනවායි කියලා කියන්නේ මනස මේක සමාදන් වුණොත් සතියෙන් මට මේව මකන්න පුළුවන්. ditthiya suppati vijja ඒක මේක බොහෝ වාරයක් කරලා කරලා කරලා යම් විදිහකට දෘෂ්ටියට නැත්නම් අපේ දැක්මට මේක නතු කරගත්තයි කියලා හිතන්න. කවුරු මොන જાති සැපදම්පත් හොයන ගියත් තමයි ඔක්කොම පැත්තක දාලා මේ සතිය වැඩුවොත් බුදුන්සේ සහතිකයක් දෙනවා. සුත දත ಪರಿචිත මනසානුපෙක්කිත දිට්ඨිය සුප්පටි විඥා මරණ චිත්තක්ෂණයේදීවත් හිත කලකොල වුණත් අපායට යන්නේ සුගතිගාමි වෙනවා කියලා. ඒ විදියට හොඳට හිත එනේන කරදරේදී හිත නැවත නැවත සතිය ගෙනලා පුරුදු කරලා කරලා කරලා කරලා ලක්ෂ කෝටි වාරයක් කරලා ඕන කෙනෙක් මාව කුණු කන්දලට ඇදලා දාපු දාවයි මම ගොඩ එනවා හරියට උතුරු කට්ටකට කොච්චර පහින් ගැහුවත් උතුරු කට්ට කොහොම කෙරුවත් උතුරට නැහැරෙන්නේ කොච්චර පහින් ගහන ගහන ඕතරම් ගහපන් නැත කරපුවා යන්නේ උතුරට නේ පොල්ගිරියක් වතුරට දාපු ගමන් කොච්චර කරකොලත ඇරියා. ලැබු පැත්ත උඩට එනවනේ. ආන්නේ විදියට පුළු පුළුවන් වෙලා සතිය ඇති කරගෙන අර කියන මට්ටම් ටික පැන්නොත් කවදාකවත් මරණේදීවත් සුනාමයට අහුවෙලා කවුරුහරි පීයෙන් දමලා ඇල්ල මැරුණත් හිත යන්නේ සුගතියේ. ගියාට පස්සේ ඒ සුගතිගාමි වෙලා මෙයා කල්පනා කරලා මම මරණ වෙලා ඉතාමත් දුක්ඛිතව බොහෝම කලකොලෙන් මැරුණේ කොහොමද අරගේ ලස්සන තීන්දුවක් ආයෙ මං ඊගාව භවයේ ඊගාව ගතිය සුගතිගාමි වෙන්නේ කියලා. දන්දා බික්කවේ උපජ්ජති සතුප්පාදෝ. යාට හොඳට කල්පනා කරනවා කල්පනා කරනකොට මම කියාත්මේ සතිය පිළිట్లా තියෙනවා කිය. ඒ නිසා සතිය මගේ හදිසි අවස්ථාවකදී ආධාරයේ පිටස හිටලා මාව ගිහිල්ලා ස්වර්ගයක තැම්පත් කරනවා කියලා. ඉතින් එහෙම ස්වාමීන් වහන්සේ නමක් මේ කැලේකට ගිහිල්ලා පේන විදියට නම් ඉතින් මට එහෙම කියන්නවත් නෑ ද්වේෂ චරිතයක් වෙන්නේ නැති කිසි කෙනෙක් එක්ක ඉන්න බෑ. ඉතින් මේ ශාන්ති තනියම කැලේට ගිහිල්ලා පින්න පාත කරන ඇවිල්ලා දානේ වරදනවා. ඉතින් එහෙම මං කියන්නේ මොකද? වැරදි ඇති මං කියන දේ. නමුත් මේ අහනට බඩ දැවිල්ලක් තියෙනවා. බඩ දැවිල්ල කියන්නේම ද්වේෂය. කතා කරන්න දෙයක් නැහැ. පුදුමාකාර අද ලෝකේ තියෙන ලෙඩක්. මටත් අවුරුද්දකට දවස් 3-4ක් විතර එනවා. එතකොට මම දන්නවා බඩදැවිලි කියන්නේ මොකක්ද කියලා. ආවට පස්සේ මොනවා කෑවත් මොනවා බිව්වත් පුදුමාකාර කටුකොහලක ඉන්නේ. ඉතින් මේ ශාංශලත් මේ බඩේ දැවිල්ල එනවා. මේ ශාංශෙ පින්න පාති කරන ඇවිල්ලි වල ඉඳ ගන්න බන්නෝ ඉඳ ගන්න බෑ. ඒ නිසා කරන්නේ සක්මනීමයි ගත කරන්නේ. ඒ සක්මනේ කොච්චර අමාරුද කියනවනම් කෙලින් ඇවිදින්න බෑ මේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා අත්තලක් හදා ගන්න. උඩින් වැලක් බැඳ ගන්නවා. ඒකට කියන්නේ ආලම්බන රජ්‍යෝ කියලා. අර අත්තලේ එල්ලිලා මේ ආලම්බන රජ්‍යෝ එල්ල අත්තලේ ඉඳගෙන මේ බඩේ දනව ගණ්ඩම දෙයක් නෑ. පුළුවන් තරම් සක්මන් කරන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ යනවා මාරණාන්තික වේදනාවට යනවා. ආයෙ පුළුවන් විචලයි සක්මන් කරනවා. ඔහොමම ඉන්න වෙලාවේදී ඇත්තටම මැරලා යනවා. හැබැයි මේ ශාන්ති ඊට ඉස්සෙල්ලා ලක්ෂ වාරයක් අර ධර්ම වේදනාවට ගිය නිසා කල්පනාවේ හිතෙන්නේ චිත්ත වීදිය පවතින්නේ මරණේ පිළි අරගෙන නෙවෙයි. මේ ශාන්ති මේ සති උපාදේ සහිත මෙරිච්ච නිසා කිල දිවි ලෝකේ උපදිනවා. ඉපදුනාට පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේට තාම මේ ඇත්ත කරලා මේ මොකද උනේ කියලා බලාගන්න ඉස්සලා 500ක් දිව්‍යාංගනාව ඉස්සරහට අවිලා කියනවා. ඔබ වහන්සේ එනකම්ම අපි බලන් හිටියේ විශාල දිව්‍ය විමානයක් පැවිලා තිනවා. අපි ඔක්කොම ඔබතුමාගේ පාද පරිචාරිකාව අපිව බාර ගන්න මෙන්න සංගීතයේ පංචතූර්ය නාදේ මෙන්න ඔබතුමාගේ මේ විමානේ මේ සංසි බලනවා දැන් මම මොකදලා මේ භාවනා කර කර මේ සක්මන්මල් වෙ හිටියේ දැන් මේ හොල්මන් 500ක් ඇවිල්ලා මේක බාර ගන්න ඒ සංසි හිතුවලු කැලේට කට්ටියක් එනවා දාණේ අරගෙන කියලා. ඒ සංසි බින් බලාගත්තලු ඊට පස්සේ දිව්‍යාංගනාවක් ගිහිල්ලා විශාල කණ්ණාඩියක් ගෙරලා මූණට ඇල්ලුවා. හා දැන් බලනකොට දිව්‍ය ආභරණ ධරසිය දිව්‍ය පුත්‍රයෙක් තමයි පේන්නේ. මේ ආමුදුරන්ට දැනුනේ යකෝ පිසාච പ്രേත ලෝකෙට මං ගිහිල්ලා තියෙන මං හිටියේ කැලේනේ. අච්චරාගන සංගොට්ටම් පිසාච ගන සේවිතං මේ අප්සරාව වටුනේ. මේ ආමුදුරන්ට පේන්නේ පිසාචෝ ආවා වගේ. මෝහණං නන්දනං නාම වණං මෝහණං නන්දන වනේ තියෙන මුළු ලෝකෙම අවුල් කරනවා මනස මේ මෝහණය කරනවා දැන් නම් මට ගැලවුමක් නැහැ වට කරලා තියෙන්නේ මේ සුරංගනාවියන්ගෙන් නැත්තම් දිව්‍යාංගනාවන්ගෙන් මේ සාන්දර බේනේ පිසාච ප්‍රේතයෝ වගේ තියෙන මාලිගාව නන්දන වනේ මෝහණීයයි ඒ ශාන්තිට විශාල බයක් ඇති වෙන යකෝ මං තනියම පැත්තලා භාවනා කරපු කෙනා දැන් බලාපන් මේ මොකද්ද වෙලා තියෙන්නේ දැන් දිව්‍ය ආභරණ තැරසිලා දිව්‍ය පුත්‍රයෙක් දැන් මේ කට්ටිය ඇවිල්ලා දිව්‍යාංගනාව. ඒ ස්වාමීන් වහන්සේට ඒ කල්පනා කරනකොට මතක් වුණාලු දැන් මම මේ දිව්‍ය ආත්මයක් නම් ලබලා තියෙන්නේ මට දැන් චුත වෙලා බුදුහාමුදුරු හම්බෙන්න යන්න පුළුවන්. දවත්නොර ජේතවනාරාම බුදුහාමුදුරු වැඩ ඉන්නවනේ. ඒකවල මං කදාකත් ඔය විමානෙට අත තියන්නේ අත තිබ්බොත් ඔක මගේ බාරේට මම ගන්නෑ. මට මගේ තියෙන දිවිමේ බලය පාවිච්චි කරලා මං යනවා බුදුහමරෝ දකින්න. ඒකට 500ම කිව්වලු අපිත් එනවා යන්නේ. ඉතින් බුදුරජාණන්සේට ඔය ඒ අන්තමයන් භගවා සාවත්‍යං විරති 제තවනේ අනාථ පිණ්ඩිකස් ආරාමේ අභික්කන්තරත්‍ය අභික්කන්තවන්නා කේවල කප්පං 제තවනං ඕබාතෙත්වා කියලා කියන දිවි ලෝක බබලෝ ආගට 제තවනාරාමෙට මෙයා බැස්සා. මට සුරංගනාවත් ඔක්කොම මඩයිසස් ගිහිල්ලා කියනවා ස්වාංශ මා බේරගන්න මම මේ අහිංසකව භාවනා කරපු කෙනෙක් දැන් මම මේ මොකද වෙලා තියෙන්නේ ඒතර බුදුරජාණන්සේ අච්චරා සූත්‍රය සඳහන් කරලා තියෙනවා උඹ ගියාත්ම කොච්චර සතිය වඩලා තියෙනවද කියලා කියනවනම් උඹ ඔය දැන් යෙදිලා ඉන්නේ නිවන් මාර්ගයේ ඔය දිව්‍ය ලෝකේ ගියත් දිව්‍යාංගනාව ආවත් මේ නන්දනමණයට ගියත් උඹට කිසිසේත්ම එකකින්වත් වශී භාවයකටපත් වෙන්නේ වඩලනද සතිය තියෙනවා උඹ යන වාහනේ වා රෝද දෙකට තියෙන්නේ ධර්මේ උඹ රතේ රතාචාර්ය වෙලා තියෙන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ දිශාගත වෙලා තියෙන නිවනට උඹට අද්දක තියාගෙන තියෙන බයලජ්‍ය දෙකේ ඇන්දට තියෙන වීරිය බය වෙන්න පාර යන්නේ ওই වාහනේ යන්නේ කෙලින්ම නිවනට තමයි කියලා ওই කොච්චර සුරංගනාවේ ඇවිල්ලා වට කෙරුවත් සතිමත් පුද්ගලයාට එහෙමත් වෙන්න දෙයක් නැහැ. ඉතින් අන්තිමට මේ සූත්‍රය સમાપ્ત වෙනකොටම ස්වාමීන් වහන්සේ නිවන් දකින්න. ඉතින් සතිමත් වෙච්ච මනුස්සය අපායට ගියත් දිවි ලෝකෙට ගියත් මේ වැඩ කරගෙන යන වෙලාවේදී තමව වැඩ කරන කට්ටිය කෙරෙහි ප්‍රිය එහෙම් බලන්න ඒක ලෙවල්ලා මේ අප්‍රිය අමනාපයෙන් බල්ලා මේ ලස්සනට භාවනා කරන්න ආපු වෙලාවෙත් අරියාගිමියාගේ අදකුද හොයන්න කියලා අසත්‍යමත් වෙනවට වැඩිය උඹට දෙන්න ඕනේ දොළපෙදෙනියක් දෙන්න උඹ ඕන දෙයක් කරගන්න මගේ තියෙන්නේ මගේ වැඩේ කියලා කරන්න පුළුවන් නම් සතිය වඩන්න පුළුවන් නම් මරණ චිත්තක්ෂණයේදීවත් අපිට හිත කලකොල වෙන්නේ ඉතින් ඒකයි බුදුරජාණන් කියන්නේ වඩලනද හිත ඇති මනුස්සයාට වසභාජනයට අත දැම්මත් වත ශරීරගත වෙන්නේ අපි ඒ වෙනුවට කරන්නේ සතිය වඩනවා වෙනුවට අපි හිතනවා මේ සතිය වඩන්න බැරි අතයාලාගේ දෝෂේ මේ දෝෂේ කියලා. නෑ, ඒ දෝෂේ අපිට දෝෂයක් වෙන්නේ අපේ දෝෂේ නිසා තමයි. ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට කවදා හරි එයා නිවන් දකින්න ඉස්සර වෙලා මේ මානවයා කියන වචනේ නැත්නම් manussකම කොයි වැරද්දක් කෙරුවත් කොයි මිනිස්සයාගේවත් වැරද්ද manussකම ඉක්පවලා යන්නේ නැහැ නේ තාම කොච්චර කෙරුවත් මිනිස්සෙක් නේ. අපිට බැරි දෙයි මනුස්සගේ වැරද්ද පැත්තක දාලා manussකම දිහා බලන්න. කවදාවත් බෑ. මොකද අර පුංචි වැරද්දට ඒ තරම් වටිනාකමක් දෙනවා. භාවනා කරන එකට ඒ කතාවත් එක්ක ඉස්සරහට යන්න බෑ. පුළුවන් තරම් අපි ඒකට සමාව දෙන්න ඕන දීලා කියන්නේ අනේ කොච්චර කරොත් මිනිස්සෙක් නේ. දැන් මගේ හිත චේතෝ කියලා තිබුණා ටීකා චිත්තක්ෂණය මට සත්‍යමත් වෙන්න පුළුවන් නම් මෙයක් කවදාරි වෙයි. ඒකනේ වෙන්න ඕනේ දේ. එහෙම නැතු මේ පව්කාරයට ගල් ගහනවා වගේ වැරදි කරන කෙනාට චෝදනා කරන්න පටන් ගත්තොත් සාසනේ පවත්වන්න බෑ. ඒ නිසා සබ්‍රක්‍මචාරින් වහන්සේලා විශේෂයි. සමගිය භාවනා කරන අය විශේෂයි. කෙනෙකුට ඒ ප්‍රිය එහෙම් බලන කතාව නැත්තම් ඒක ලස්සනට ඔය ගෝසිංග සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ਸਰවචන්සේ වැඩ ඉන්න වෙලාවේ ඒ ඒ ආරාමේම එක ස්වාමීන් වහන්සේනමක් වැසිකිළියට ගිහිල්ලා ඇවිල්ලා වතුර ටිකක් ඉතුරු කරන බාල්දි. දැන් මේ වගේ ඩෙන්ගු තියෙන කාලෙ වෙන්නේ නැති සැන්ටිබෝට් ඇවිල්ලා අල්ලනවා වතුර ඉතුරු කරපුවා. ඊගාට යන හාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේ වැසිකිළියට ගිහිල්ලා බාල්දියේ වතුර ටිකක් ඉතුරු කරයි කියලා. චාර ස්වාමීන් වහන්සේ කියනවා වතුර ටිකක් ඉතුරු කරනවා ඒක එච්චර ලොකු වැරද්දක් නෙවෙයි කියලා. නෑ නේක වැරද්දක්. ඔබ වහන්සේ මේක අනින් මුලින්ම බලන්න ඕනේ. විනී වැරදි. ඔන්න දෙන්න පටන් ගත්තා. ඉතින් අර ඒ පොඩි වැරද්දක් ඒක අත්තරද්දක් කියන එක පැත්තක් ඉන්න. නෑ මේක ඒකාන්තයෙන් වැරද්දක්. මේ හැමෝටම විනි විනිශ්චයක් ගන්න ඕනේ, එලවන්න ඕනේ කියන තව පැත්තකින්. දැන් මේ දෙන්න දිග්ගටම රණ්ඩු. සරුවචන්සේ කතා කරලා කිව් කට්ටියට මේ පොඩි වැරද්දක් අපිට මේක විශ්න ගන්න පුළුවන් ගැටෙන්න එපා. නෑ. අහන්නේ නෑ. දෙගොල්ල ගැටෙනවා. සරුවචන්සේ දෙවෙනිවතාවත් කතා කරලා කිව්වා දැන් ඉතින් ඊට පස්සේ සමගියක්වත් භාවනාවක්වත් මොකක්වත් නැහැ. මේ වැසිකිළියට ගිහිල්ලා ඇවිල්ලා වතුර භාජනේ වතුර ටිකක් එකතු කරුවයි කියලා ඒක වැරදි කියලා කට්ටියක් ඉන්නවා. අනික කට්ටිය කියනවා එච්චර ගාණක් නැහැ කියලා. දෙවෙනි වතාවටත් පිළිගත්තේ නැහැ. තුන්වෙනි වතාවට සංඝයා රැස්කරවලසේ සංඝයා කොච්චර ඔලමල වෙනවද කියලා කියනවනම් බුදුරජාණන් වහන්සේට කියන අවසරයි ස්වාමීන් වහන්සේ මේකට වංශේ කාලීනාස්ති කරන්න පාපි මේක බේර ගන්නම් කියලා. නෑ ඒක අපේ ප්‍රශ්නයක් ඔබ වහන්සේ කරදර වෙන්න එපයි කියලා. ඉතින් බුදුහාමරෝ දන්නවනේ මේ මගේ සංඝයා දෙපැත්තක් බෙදිලා පස්සේ බුදුරණන්සේ යනවා පාර්ලිය වනයේට. යනකොට අතරමඟ ඉන්න ගෝසිංග වනේ ස්වාමීන් වහන්සේලා තුන්නම. හරිම ප්‍රසිද්ධයි, හරිම සමගි. ඉන්නේ රජුරුවන්ගේ මේ උද්‍යානයේ. පස්සේ රැය වෙලා බුදුරජාණන්සේ මේ වගේ වෙලාවට උද්‍යාන පාලකයාට කියනවා. තමයි විදින සංඝයා වහන්සේ නමක්. මට මෙහි රැය ගත කරන්න පුළුවන් කියලා. උද්‍යාන පාලකයා කියනවා දැන් ඔබ වහන්සේ අනිවාර්යෙන් මම දන්නවා ඇතුලේ ඉන්න සංඝයා වහන්සේලා තුන්දෙනාට කරදරයක් වෙනවා. ඒගොල්ලෝ කැමති වෙන එකක් නැහැ මොකද ඒගොල්ලෝ ඒ තරම්ම සමගියට ඉන්නේ. ඒ නිසා මම කැමති නැහැ තව කෙනෙක් ඇවිල්ලා මේක කරනවාට කියලා දැන් මේ උද්‍යාන පාලකයයි බුදුරජාණන්සේ අතර යන සාකච්ඡාව අනුරුද්ධ මහරතන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇහෙනවා. ඉතින් පොඩ්ඩක් බලනවා මේ කාටද මේ උද්‍යාන පාලකයා මේ සත්නන් දානේ බලන බුදුහාමුදුරන්. විජහාට ගිහිල්ලා උද්‍යාන පාලකයරි කියනවා එහෙම කතා කරන්න එපා. මේ අපේ සාස්ෘණ වහන්සේ එන්න දෙන්නේ කියලා. ආවට පස්සේ ඒ තුන් දෙනා උතුරුජානනාථේ විස්තර කරනවා අපි කොච්චර සමගියෙන් ඉන්නවද කියලා. සාංශ අපි දවස් 14කට සැරයක් රාත්‍රියේ විනය සාකච්ඡා කරනවා. ඒ අතරමැද දවස් 14කවත් දාවත් කතා කරන්නේ යම් විදියකට ගිහිල්ලා එක්කෙනෙකුට වතුර භාජනයක් උස්සන්න ඕනේ නම් එයා කරන්නේ ලිඳ ගාවට ගිහිල්ලා වතුරක පුරවලා කද්දණ්ඩ දාලා බලාගෙන ඉන්නකොට කවුරු හරි ළඟින් ඉන්නවා දැක්කොත් බලපු ගමන් එයා දන්නවා මෙයාට මේ කඩේ අනිත් පැත්තට කර ගහන්න කවුරුවත් නැතුව ඉන්නේ අනික් ස්වාමීන් වහන්සේ එනවා. වතුරේක ගිහලා තිබ්බ ඉච්චරයි. ආයේ මේ එන්න මේක අල්ලන්න ගස්සන්න එපා මුක්කක්කත් කතාවක් නැහැ. මොනවා හරි වැඩකට කාට හරි ඕන අත පාපු ගමන් එයා ඇවිල්ලා වැඩේ කරලා දෙනවා. ඒකල ලස්සන වචනයක් කියනවා. ඒකට මම මේ කතාව කිව්වේ. ස්වාමීන් වහන්සේ අපි කයෙන් තුන්දෙනෙක් වුණාට අපේ හිතින් එක්කනයි කියලා. අපිට පුළුවන් නම් එහෙම දෙයක් මේ වගේ 100ක් භවනා කරන මධ්‍යස්ථානයක හදාගන්න අපි කය වශයෙන් නම් එක එක අම්මලාට තාත්තලාට අයිති. නමුත් එකම අප්‍රමාද හිත එකම සති හිත තියෙනවා නම් අපි මෙහෙන් විසිරලා ගියත් අපි මේක තනනේ. අපි ඔක්කොම එකම්මගේ දරුවෝ වගේ ගත කරන්න පුළුවන්. ඒ දේ වෙනුවට අපි ආරයක අඩුපාඩුකම් කෙනෙක්ම් බලබලා අඩුපාඩු බලබලා නැද්දකින් නොපතන් නොදොමකින් අනේ උන් එක්කනම් කවදාවත් මට භාවනා කරන්න ඔපෙනේවා කියලා ප්‍රාර්ථනා කරගෙන හිටියොත් මේ හිටපු ටිකෙත් වතුරු හෙලනවා මිසක්කා කද්දාකවත් භාවනායේ ජීවණයක් ලබන්න බෑ. ඉතින් ඒක නිසා භාවනා කරනකොට අපිට අවස්ථාවක් ලැබෙයි. නැත්නම් ඉස්සරහට යනට අවස්ථාවක් ලැබෙයි. සැපටත් දුකට සමහිත පවත්නවා කියලා එකක්. දුක් වේදනාවක් ආවත් සැප වේදනාවක් ආවත් ඔය දෙකට පොඩ්ඩක් ඔය සමහිත පාත්තගෙන යන්න. මට ලා මේ ප්‍රශංසාවක් ලැබුණා නින්දාවක් ලැබුණා උන් ඕකට සමහිත පාත්තගෙන යන්න. ලාභයක් වුණත් පාඩයක් වුණත් සමහිත පාත්තගෙන යන් කිව්වොත් විතරක් එහෙම නැත්නම් මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන කෙනෙකුට විතරක් කෙනෙක් වැරද්දක් කරන දිහා බලලා කරබනේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් හිනන ඒක හදන්න ඕනේ ඒක යුතුයකමක් මමයි මේක අයිතිකාරය කියලා අනවශ්‍ය වගකීම් පවරගෙන අර මනුස්සයා කරපු වැරද්ද සමාදන් වෙලා දිගට පැහැවෙනවා. ඉතින් බුදුන් අපිට දෙන්නේ පොඩි අවසරයක්. ඒ මනුස්සයා කරනවා නම් ඒ මනුස්සයා කර්මාන රූප වේ. උඹ කර්මනේ හිටපන්. උඹ උඹේ වැඩක් බලාගනි. අවශ්‍ය නම් වැඩමුළු සංවිධානය කියලා උඹ පැත්තකට වැය. බෑනේ අපට ඒක කරන්න. අපි විහිං පටව ගන්නවා අනවශ්‍ය මේ විධායක තනතුරක් එහෙම නැත්නම් අපි කියනවා විනිශ්චයකාර পদවිය. ඒක ලියලා අපි විනිශ්චය කරන්න හදනවා. අපි විනිශ්චය කරන හැම වෙලාවෙම අපි මායාව විසින් විනිශ්චයට ලක් වෙනවා. අනුන් පිළිබඳ ගන්න හැම විනිශ්චයකදීම අපි විනිශ්චයට ලක් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේට වැඩිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා. ඔබ යමෙක් ගැන තීන්දුව කරොත් යක්ෂයා ඔබව තීන්දුව කරනවා. ඔබට කිසි කෙනෙක් තීන්දුව කරන්න යන්නේ නැහැ. ඔබත් නිකම්ම නරපණුවෙක් විතරයි. කවුරු හරි ඇහුවොත් මෙන්න මෙහෙම එකක් තියෙනවා ඔබ වහන්සේ මොකද කියන්නේ ඔබතුමා මොකද දෙන්න උත්තරේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පටවගෙන පවරගෙන අන්නුන්ට දීපු නැති නිලතල අරගෙන මේ කරන්න යෑම නිසා ආතප්මන්්වාය අනුയോഗමන්්වාය සාතච්චමන්්වාය ප්‍රධානමන්්වාය කියලා අපේ තියෙන භාවනාවට අවශ්‍ය කරන අඩු සේරම කඩලා යනවා. අපිට ඒක පස්සෙනි උලක් බාටපත් වෙනවා. සාක් වෙනි බන්ධනයක් බාටපත් අපිට තේරෙන්නෙත් නැහැ. අපි හිතන්නේ නිවන කියන්නේ මේ ඇතුලේ කරන වැඩක් සීල සමාධි ප්‍රඥා පුරන කොට ආර්ය අෂ්ටාංග මාර්ගය හරියයි කියලා. පිස්සු. මේ වට වෙලා ඉන්න කට්ටිය අපිට සහයෝගය දෙන්නේ නැත්නම් නිවන නැහැ. කොයි හිතන විදියට නිවන මේ පුද්ගලිකව කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක සමාජ ධර්මයක් එක පැත්තකින්. ඒ නිසා Taman එක භාවනා කරන අය ඒකේ හිතුම් පැතුම් අඳුරගෙන අනුකම්පා මෛත්‍රියත් එක්ක යනවනම් භාවනා කරන කෙනෙකුට වගේ භාවනා නොකරන කෙනාට ඒක කරන්න බෑ. භාවනා කරන කෙනාට ඒක විශාල එන්නේ එන්නේ එන්නේ පිපෙන ගතියක්, පැතිරෙන ගතියක් එනවා. හැබැයි ඒක පේනවා සමාහට නෝන්ජල්කමක් වගේ. වැරදි කරන එකනට නැති එකනට සමානව සලකනවා. ජනප්‍රිය කරනටයි නැති කරන සමාධිය සලකනවා. ඒකට පේන තියෙන කාරේ නෝන්ජල්කමක් වගේ නෑ. ඒක කරන්න පුළුවන් ඉන්නේ භාවනා කරන කෙනාට විතරයි. ඒ නිසා විනිශ්චයක් Tamanටපත් වෙනකොට හොඳට පරිසම් වෙන්න ඒ විනිශ්චය කරන්න කියලා ගා ගන්න එපා. කර්ම රැස් කරන්න යන්න එපා. විච්ච පරණ කර්මයක් කියන්නකෝ. පරණ කර්ම නිසා කවුරු හරි ඇවිල්ලා Tamanට අසාධාරණ විදිහට දෝෂයක් කියනවා අඩුපාඩුවක් කියනවා. ඒකට මට තේරෙනවා මේ මනුස්සයාට පැටලිලා තියෙන්නේ කියලා. මම කඩේ මට සාධාරණ ඒ උන කවදාකවත් මතක තියන්නේ ඒක පරණ කර්මයක් ගෙවෙන වෙලාවක් ඒ මනුස්සයාගේ මුණට කඩාපනින්න කියලා අලුතෙන් කර්ම රැස් කරන්න එපා. භාවනාවේදී බුරුම පණ්ඩිතසංශ නිතරම කියනවා යෝගාවචරය කියලා කියන්නේ given කර්ම ගෙවෙන්න දෙන්න ඒ වෙලාවේ හිත නරක කරන අලුතෙන් කර්ම රැස් කරන්න එපා. given කර්ම ගෙවෙන්නේ වැල් පොලිස් හිතව. ඒ නිසා මේ කරදර දෙනේ කරන්න ස්තුති කරන්න ඕනේ අනේ යන්තම් ඔබ නිසා මම මේ කර්මයක් රැස් අයින් කරගත්තා. සංස්කාරයක් කරගත්තා. හැබැයි උඹට ඇඟෙන්නවත් මන් තියන්නේ. එහෙම නැත්නම් අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ මට්ටමකට එක පවුලක එකෙක් ඉන්නවනම් කොච්චර සාන්ති දාගෙද කියලා බලන්න. එක පවුලට එකියක් ඉන්නවනම් මුළු පද්ධතියකට එකෙක් ඉන්නවනම් එහෙම කෙනාට මම කියන්නේ shock absorber එක කියලා. ওই වාහනවල විශාල කම්පන තියෙනවා. ඒ කම්පන වේගයේ ඉඳගෙන ඉන්න මගීන්ට නොදැනෙන්න විශාල suspension system එකක් තියෙනවා. නැත්නම් spring දාලා shock absorber දාලා සොකට් සෝපර් කියන එකට මම දන්නේ සිංහලෙන් මොකද්ද කියන්නේ කියලා සොකට් සෝපර්ම තමයි. සොකට් සෝපර් කියලා තමයි අපි සාමාන්‍ය ගමේ කියන්නේ. ඒකෙන් කරන්නේ අර වාලවල් වල වැටුණට මගීන්ට දැනෙන්න හරි. ඒ නිසා Taman කරේ ප්‍රශ්නයක් ආවොත් කවදාකවත් අඟවන්න එපා කාටවත්. කාගෙන කරවන හිටියට පස්සේ හදිස්සිය කලබලේ අත දාන්න ගියොත් කොරස් කටේවත් අත දාන්න බෑ. ඒ ඉවසීම නැත්තම් අපිට මේ කොච්චර භවනා කරත් කිරි කලෙයි ගොම කඳුලයි. කොච්චර කිරි දෙව්වත් ඒකට ගොම කඳුලක් කරනත් ඉවරයි. ඒ නිසා උපේන එක නෙමෙයි අමාරු මෙතන. කිරි උපේන එක නෙමෙයි අමාරු. රකින්න එක. අපි දිනු කරන දාන කුසල සීල කුසල භාවනාම කුසල සතිය සම්පජඤ්ඤ මේ සියල්ලම අපි අතර කිසිසේත්ම අඩුවක් නෙවෙයි තියෙන්නේ. අපිට ඒක රැකගන්න භාජනයේ සුදුසු නැහැ. අපිට තරන්න ඕන විදිහට අපි පුප්පනමයි කේක් කරන්නේ. කිප්පෙනවා අනික් කට්ටියත් එක්ක ඒකට අර ಗುಣ කඳ සේරම අර කාලයක් රැස් කරගෙන ආපු ಗುಣ කඳ එහෙම හුලම් බයිනවා එනිසා මේ උපයාගත්ත කෙලෙස් මේ ಗುಣ ටික වසංගාගෙන දිගට පවත්නවා කියන එක දී යටින් ඉන්දර ගෙනියනවා වගේ වැඩක්. ඒ උත්සී මේ දුෂ්කර කෘත්‍යයේ මේ හිතා ගන්නවත් පැටි ආදර්ශයක්වත් නැති මේ දුෂ්කර කෘත්‍යය දකින්නේ අපි කල්යාණ මිත්‍යා තුලින්. කල්යාණ මිත්‍ර කවදාකවත් මේ භවනා කරන එක නාද නැති එක නාද සිල් ඇති එක නාද නැති එක නාද මට හුම් කන් දෙන එක නැද්ද කියලා නෑ manussකම තියාගෙන ඉන්න manussකම තියාගෙන ඉන්නවා අපිට දැන් වෙලා තියෙන්නේ පොඩි වැරද්දක් කරපුවම manussකමවත් නෑ කිපෙනවා ඉතින් ඒ විදිහටම Taman කෙරෙහිත් කිපෙනවා ඒ කිපීමන තමයි චේතෝ කියලා කියලා කියන්නේ ඒ හිතට උලක් කන්නා වාගේ කකුල් දෙකට මන්දමක් මන්දක් ගැහුවා වාගේ. එහෙම නැත්නම් බරුවක් බැන්දා වාගේ. ඒ නිසා මේ ඔක්කොම විශේෂයි මාතයතා නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මානසම් භාවේ අපරිමාණ මවෙක් තමන්ගේ කුසින් දදාගත් දරුවෙකුට පණ එපා කියලා ඒ දරුවගේ ආරසාවට සලකන්නේද එවැනි සියලු සත්‍යයන් વિશે මම සමහිත සමමෙත අප්‍රමාණ හිත වඩන්න ඕනේ කියලා ගත්තොත් ඒ එක චිත්තක්ෂණයක් ඒ විදිහට මෛත්‍රිය තියෙන චිත්තක්ෂණය අසුරුසනක් ගන්න තරම් වැඩෙනවා නම් වඩනවා නම් මේ රට්ටු දෙන බත් කෑවට ණය නෑ කියලා බුදුහාමුදුරු කියනවා. අච්චරා සංඝාත මත්තම්පි බික්කවේ මෙත්තා චේතෝ විමුක්තිම් භාවේය අමෝගං රට්ට බින්නම් බුඤ්ජෙය කියලා තියෙනවා. මේ රට්ටු අපිට කන්න දෙනවනේ. සංඝයාට ඒ වට ණයනේ අපි මේ සීලයක් නැතුව සමාධියක් නැතුව කනවන. එක චිත්තක්ෂණයක් මේ වගේ සියලු සත්වයන් વિશે සමසිත සමමිත පතුරුනන කාපු බත් වලට ණය නැහැ. ඒ නිසා බලන්න එකක තියෙන එක චිත්තක්ෂණයක චේතෝ කියලා නැති කරනකොට අර කරපු සේරම පව හොදලා යනවා. නිසා චේතෝ කියලා එන්නේ කල්පනා කරන හිතට. භාවනා කරන හිතට කල්පනා මොකුත් නැහැ. ඇවිදින උන්ට ඇවිදින බව දන්නවා දත් මයිවල දත් පැණි බව දන්නවා කන කොට කන බව දන්නවා ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉන්න බව දන්නවා අන්නේ චිත්තක්ෂණය අගේ කරන්න දන්නේ නැති නිසා අපි අර පව් සමාදන් වෙනවා ඒ වෙනුවට අපි යන්නේ අපි මෙච්චර මිනිස්සු මේ සල්ලි හම්බ කරන්න දඟලන්දී අපි හත් අට දවසක් පැත්තක ලබ්බා අඩු ගන්න සිල් රැක්කනේ අඩු ගානේ අපි තනි වේල වරඳලා හිටියනේ එක ඇඳේ බුදිය ගත්තනේ කියලා මේ පුංචි ටික අපි මේ උපේලා තියෙන ටික අගේ කරන්න ගත්තොත් මේක මරණ චිත්තක්ෂණොත් එහාට ඒකට ආනිසංස කියන දේනවා. නමුත් මම දැකලා තියෙන්නේ ඔය උපයන්න හරිය දක්ෂයි මේ අපේ යෝගාචර පිළිස්. කවදාකවත් ඒක නෙවෙයි අගේ කරන්නේ. අනේ මෙච්චර කල් භාවනා කරලා චතුත් අධ්‍යානෙ ලැබුවේ නැහැ. අනේ මම මෙච්චර භාවනා කරලා ධම්ම මේ මේ සංඛාරූපේක ඥානෙ ලැබුණ නැහැ නේ. දිබ්බ චක්කු ලැබුණ නැහැ නේ කියලා මේ කොහෙදෝ නැති එකක් අල්ලනවා. මේ ඇහැට පෙන්නේ නැහැ. manussකම නැතුව. ඒ නිසා පරකාසෙමුකුත් ඕනේ අපිත් එක අඩු ගානේ වෙලු සියලු ලෝක වාසී නෙවෙයි. ඒකට භාවනා කරන අය කරේ සමමෙත සම්මෙත පතුරවගෙන යන්න. එතකොට ඔයගොල්ලෝ gedara ගිය දවසේ ওই gedara භාවනා නොකරන අය දිහා නහයෙන් බලන එකක් නැහැ. දැන් ගියහම බලන අපි නම් සිල් අරගෙන ආවිල්ලා තියෙන ඔයගොල්ලෝ සිල් අරගන්නෙත් නැහැ භාවනා කරන්නෙත් නැහැ කියන බණගෙන ආරුරුන් ඉදින් හොදේ හැන්ද බෙදන්නේ ඔළුවට. අමන මරි තක තීරු જાතියක් මේ කරන කරන මගුල කියා ගන්න. ඒ මොකද භවනා නොකරන අය නිකන් සර්පය වගේ පේන. සිල් ලකින් නැති කට්ටිය මේ මේ පොඩි දෙයක් කරන. ඒක වෙනුවට අනිත් පැත්තේ තම තනේ සිල් ලකින්න පුළුවන් මේ මිනිසුන්ට ඕන. ඉතින් ඒකට යන්න මං ආදර්ශයක් දෙන්න එපා. මේ සිල් ලකලා අපනසය බය මේ මිනිසුන්ට සතුටක් ඇති වෙන ජීවත් වෙන්න කියලා ගියොත් කොයි මිනිසෙක් ඒක පිළිගන්න කැමතියි. ඒ මෛත්‍රී පණිවිඩය දස දිශාවට පැතිරෙන එකක්. ඔය සෙල්ෆෝන් එකෙන් අනම්මනම් කරනවා ලයින් එක විතරනේ වැඩ කරන්නේ. ඒ නිසා කවදාව භාවනා කරන තමයි තේරෙනවා නිකන් පිපිච්ච ගතියක්, පිරිච්ච ගතියක්, මලක් පිපෙන වගේ ගතියක්. එච්චර තමයි මේ ලෝකෙට දෙන පණිවිඩය. කාගේ තුල හරි කමන්නේ මේ පිපිච්ච ගතිය, පිරිච්ච ගතිය, මලක් පිපෙන ගතිය තියෙනවනම් උන්ද බන නොකියුවත් ඒ ජීවිතේ නිහඬ බණක් වෙනවා. බලන මනුස්සයද පේනවා මිස ගිය මනුස්සය නෙවෙයි ඇවිල්ලා තියෙන දැන් පිරිච්ච මනුස්සෙක් ඉන්නේ. පිපිච්ච මනුස්සෙක් ඉන්නේ. විකසිත වෙච්ච මනුස්සෙක් ඉන්නේ. මහා ලෝකෝනේ පුංචි දේ. එච්චරමයි කතා කරන්නේ. ඒක ලේසි නෑ. ඒකට ಗುಣ නැතුව නෙවෙයි. ඒවට සුදුසුකම් නැතුව නෙවෙයි. අපි ඒ තව කෙනෙකුගේ මනසකට ගරු කරන්න දන්නේ තව කෙනෙකුගේ මානසිකත්වයට ගරු කරන්න දන්නේ අපි තාරාතිරම් හදනවා. භාවනා කරන්න කරන්න අපි ලංකානංගගේ වැලි තලාවක තියෙන වැලි ඇටයක් බවටපත් වෙනවා. මහමුදේ තියෙන දිය කඳුලක් බවටපත් වෙනවා. අඟ උස්සන්න යන්නේ එතකොට භාවනා කරන කෙනත් එකයි නැති කෙනත් එකයි. තිල් ලකින එකත් එකයි නැති කෙනත් එකයි. පුළුවන් තරම් අන්නේ තියෙන සමගිව ඉන්න පිරිස අතර අනුන්ගේ දොස් දකින්න නැති ගතියට ආවොත් ඒක මෛත්‍රී ජීවිතයක්. ඒ මනුස්සයා ජීවත් වෙනවා කියතයි. පිරිච්ච ගතියක් තියෙන. එහෙම නැතුව අපි අනුන්ගේ අඩුපාඩු දකින්නයි කියන එකමයි මගේ අඩුපාඩු. අනුන්ගේ ඇදේ දකින්න එක තමයි මගේ ඇදේ. ඒ නිසා මගේ හැට ඒක නොවේවා. පිං ඇති මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන්නේ කියලා ලෝකයේ විශ්ේ නැත්තම් අපි සබ්‍රක්‍මචාරින් වහන්සලා කෙරේ හැංගීම ඇති කෙරුවොත් පසුගිය අවුරුදු 40 ඇතුළත කොච්චර දියුණුවක් වෙලා තියෙනවද? අපි අපේ ජීවිතවලත් බාහිර සාසනේ. අන්න ඒක දැකලා ඒකට සාදු කියන්න මුදිතාව ඇතිවීම පිණිස මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නැතර කරනවා. ශීල දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.